ඉතින් මම හිතන්නේ අදත් ප්‍රශ්න ටික කීපයක් ලැබිලා තිනවා. ඉතින් මම ආරාධනා කරනවා ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්ස ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. හොඳයි. තව වාචික ප්‍රශ්නයකුත් තියෙනවා ස්වාමින් වහන්ස. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව. ආනාපාන සතිය. පර්යංකට වාඩි වී මම මෙතන සිටිමි සිතූ පමණින්ම කම්පන චංචල ගති ඇතිවේ. එම වායෝ ධාතුවේ ලක්ෂණ බලමින් සිටින විට විටක සීතල උණුසුම තදවන ගතිද දැනේ. මෙසේ පැයක් පමණ කාලයක් සිටීමට හැකිය. ඒ අතර සමහර විට වෙනත් සිතුවිලිද ඇතිවේ. වෙනත් සිතුවිල්ලකට ගිය විගස නැවත කම්පන චංචල ස්වභාවය දැනෙන නිසා සිත ගිය බවත් නැවත පැමිණි බවත් දැනගතිමි. නිවසේදී විවේකීව සිටින විට කම්පන චංචල ස්වභාවය අත්දකිමි. තවද සෑම දිනම නිදා ගැනීමට ගිය විටද එම කම්පන චංචල ස්වභාවය ඇතිවේ. එබැවින් විනාඩි 5ක් 10ක් දකමින් සිට නිින්දයයි. නැවත අවදි වන විටද එම ස්වභාවය දැනේ. මේ දිනවල උදේ දහවල දාණය ගැනීමට යන විටද එම ස්වභාවය දැනුනි. සක්මන් භාවනාව දිනපතාම සක්මන් භාවනාව සාමාන්‍ය ගමනින් යන විට වැලිමළුවේ එක් කොනක සිට අනික් කොනට වෙනත් අරමුණක් නැතුව වර්තමානයේ සිත පවත්වාගත හැක. සමහර දිනවල අඩි 20ක් පමණ යන විට වෙනස් සිතුවිලි පැමිණේ. සීතල උෂ්ණ දැනේ. නමුත් අද ඉහළ භාවනා ශාලාවේ ඊතා හෙමින් ඇවිදින විට වරහන් ඇතුළේ ඇවිදින විට කම්පන චංචල නොදැනෙන නිසා කකුල් දෙක ඉදිරියට ගෙන යාමට අපහසුතාවයක් ඇතිවිය. බර ගතියක් ඇතිවිය. වලලු කර දණහිස් තදවන්ට විය. පිට ප්‍රදේශයේද තදවන්නට විය. මට මේ පිළිබඳව පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ඊටමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කර බෝධියකින් උතුම් බෝධියටපත් වේවා. ප්‍රාර්ථනා කරන අතර চিරාත් කාර්යයක් ආශා. හරි හොඳයි. මේ ඔව් ඒකේ දැන් ඇත්තනම මේ විශේෂයෙන් ධාතුන් පැත්තට අවධානය යොමු කරද්දී ධාතු මනසිකාරය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඉතින් කොයි ඉරියව්වෙත් අපිට මේ ධාතු ගුණ මතු කරගන්න අවස්ථාව දීලා තියෙනවා. මේකයි ඔය සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාරය ගැන කියද්දී කියන්නේ යථාඨිතං යථාපනිතං ධාතුසෝ පච්චවෙක්ඛති. දැන් මේ කය යම් ආකාරයෙන්ද පවතින්නේ ඒ ඕනම ආකාරයකදී මේ කයේ තියෙන ධාතුන් වශයෙන් දකින්න පුළුවන්. ඔන්න මේ පටවි ධාතු, මේ කාපෝ ධාතු ඔය විදිහට දක ගන්න පුළුවන්. ඒ නිසා දැන් අපිට හොඳට ධාතු මනසිකාරය පුරුදුනහම එතකොට මේ ඉඳගෙන ඉන්න අවස්ථාවේදී පමණක් නෙමෙයි ඊළඟට සක්මනේදිත් ධාතු මනසිකාරයේටම මේ හිත යොමු කරගන්න කිසි වරදක් නැහැ. ඊළඟට ඔයා හතර පරතරයේදී අපිටම විශේෂයෙන් වාඩි වෙලා සක්මනේදී භවනාවක් නොකලත් ඊළඟටත් අපි අපි අර පුරුදු කරන ධාතු ලක්ෂණ මතුවෙන්න මතුවෙන අවස්ථාවක් පාසා નિરાයාසයෙන් එතෙන්ට ධාතුන් වලට හිත යන ස්වභාවයක් තියෙනවා. ඒකේ කිසිම වරදක් නැහැ. මොකද දැන් අපි මේ දවස් ටිකේම සාකච්ඡා කළා මේ අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ මේ ධාතු කියන ස්වභාවයක් නෙමෙයි හිතේ තියෙන්නේ. අපි මේ සතර මහා ධාතුයෙන් හැදිච්ච විවිධාකාර සම්මුති මට්ටමන් දක්වා ගිය සංඥා ගොඩක් තමයි අපේ හිතේ තියෙන්නේ. අපිට ගෙවල් දොරවල් පිළිබඳව යාන වාහන සම්බන්ධයෙන් හතු පිටි ඉඩකමන් ඔය දේවල් ඉතින් හැම දෙයක් ගැනම ඔය ඔක්කොම මේ එකwidehatකින් බලවම මේ සතර මහා ධාතුවේම නිර්මාණ තමයි. ඉතින් අපි ඒ සම්මුති මට්ටමේ හිර වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ සම්මුති මට්ටම තුලම අපේ හිතේ කෙලෙස් වැඩෙනවා. ඉතින් ඒ ඒ ස්වභාවය ඇවිල්ලා සාමාන්‍ය ලෝකේ ස්වභාවය. ඉතින් ඔය පොඩි තව වචනයක් එකතු කරනවා නම් දැන් ඔය ඉති උත්තක පාළියේ පුංචි සූත්‍රයක් එනවා දිට්ඨිගත සූත්‍රය කියලා. ඒකෙදී බුදුරජාන් වහන්සේ කියනවා මේ මේ මේ ලෝකයේ පිරිස් ಜಾති කීපයක් ඉන්නවා. ඒ එක පිරිසක් ඕලීයන්ති ඒකේ. ඕලීයන්ති කියලා කියන්නේ මේ මේ මේකෙම බැහැ ගන්නවා. මේකෙම ප්‍රමාදයටපත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තනිකරම මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ලෝකය තුල ඒක බොහොම බවරාගයෙන් ඒකට මත් වෙලා ඒකෙම ඇලිලා ඒකම කිලා වෙලා බහිනවා. කිනා බහිනවා. ඊට අනිත් පැත්තට කියනවා අතිධාවන්ති ඒකේ. තවත් පිරිසක් මේකේ අතිධාවනයට යනවා. ඒ කියන්නේ මේක මේ සතර මහා ධාතුයෙන් හැදිච්ච මේ කය බොහොම කරදරයක්. මේක මරණයෙන් පස්සේ නැති වෙලාම යනවා, උච්ඡේදයටපත් වෙනවා. ඊළඟට මේකෙන් මේකට මේ මේකට වද දීමෙන් නැත්තම් මේකට යම් පීඩාවක් කිරීමෙන් විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අත්තිකිලමතාන්ට යෝගයට යනවා. ඉතින් මේ විදිහට මේ අතිධාවනයකටත් යමු වෙනවා. තව බොහොම කියන්නේ බුදුරජාන් වහන්සේගේ දහමක් තේරුම් ගත්ත කෙනෙක් ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා චක්කුමන්තෝව පස්සති. කියලා වෙනම මේ නිවැරදි ඇසක්, නිවැරදි දැක්මක්, දර්ශනයක් දිනු කරගත්ත පිරිසක් ඔන්න නිවැරද්ද ඇත්ත ඇසටියෙන් දකිනවා. ඒකත් ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මොකද්ද මේ චක්කුමන්තව පස්සති කියලා කියන්නේ? එතෙන්ද කියන්නේ භූතං භූතං භූතතෝ පස්සති. දැන් මේ ඇත්ත මේ තියෙන පහළ වෙලා තියෙන දේ ඇත්ත වශයෙන් ඒ කියන්නේ මේ භූත ස්වභාවයක්, යථා ස්වභාවයක් ඒක ඇත්ත ඇති සැටියෙන් දකිනවා. භූතම් භූතතෝ දිස්වා භූත භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. දැන් මේ භූත ස්වභාවයන් මේ සතර මහා ධාතු වල ඒ භූත ස්වභාවය ඇති සැටියෙන් දකිමින් ඒකෙන් දැන් මේක දකින්න දකින්න નિરાයාසයෙන් අනායාසයෙන් මේකේ නිබ්බිදාවක් පහළ වෙනවා. මේක දැන් තේරුම් ගන්න තේරුම් ගන්න මේ ඇතුලේ තියෙන්නේ ධාතු ගොඩක්. එළියේ තියෙන්නේ ධාතු ගොඩක්. ඉතින් හැමතැනම තියෙන ධාතු ගොඩක්. මේ ධාතු අතර කිසි වෙනසක් නැහැ. කියලා ওই විදිහට අර ටික ටික මේකේ යථා ස්වභාවය එන්න එන්න මේකේ නිබ්බිදාවක් තමයි පහළ වෙන්නේ. මේක සම්බන්ධයෙන් එක්තරාන්දම කලකිරීමක් එන්නේ. මේවා සම්බන්ධයෙන් නිකන් උපේක්ෂාවක් එන්නේ. ඊළාට මේක අල්ල බදා ගන්න නැති විරාගී ස්වභාවයක් හිතට එන්නේ. අන්න එහෙම එහෙම ප්‍රතිපදාවකට ඔන්න නිවැරදි කෙනෙක් නැත්නම් දර්ශනයක් සහිත කෙනෙක් නිවැරදි දැකීමක් සහිත කෙනෙක් පමණක්පත් වෙනවා කියලා අන්න බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් අර සාමාන්‍යයෙන් බහුතරයක් දෙනා ඉන්නේ අර අන්ත දෙකේ. හුඟක් පිරිස ඕකේ ගිලා බහැලා කාමසුකල්ලිනකාන යෝගේ ඉන්නවා. තවත් පිරිසක් අත්තකලමතාන යෝගේ ඉන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ මැදම මාර්ගයක් පෙන්නනවා. මේ කොහොමද ඇත්තැසිටියෙන් දකින්නේ? ඒ ඇත්තැසිටියෙන් දැකීම සඳහා තමයි මේ තනිකරම මේ ධාතු මනසිකාරය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මේක කොයි ඉරියව්වෙත් ප්‍රයෝජන ඒ කියන්නේ කොයි ඉරියව්වෙත් වඩන්න පුළුවන්. දැන් අපි ආරම්භයක් වශයෙන් ඔන්න සක්මන් භාවනාවදී ඉඳගෙන ඉන්න භාවනාවදී පටන් ගන්නවා. ඕක ටික ටික ටික වර්ධනය වෙනකොට කොහෙත් තියෙන්නේ මේ එකම ධාතුමයි. මම හිතන්නේ අර මීට කලිනුත් මේ මෑණි කෙනෙක් තමන්ගේ අත්දැකීමෙන්ම කිව්වා මේ එළියෙත් ධාතුව, මෙතනත් ධාතුලත් ධාතු මේ ඔක්කොම ධාතු. ඒ ඒ වැටහීම තමන් තුළින්ම එනකොට ඉතින් අර මේ ලොකු ග්‍රහණය කිරීමක් තමන් මේක මමය කියලා දැඩිව ග්‍රහණය කිරීමක් එළිය තියෙන දේවල් ටික දැඩිව ග්‍රහණය කිරීමකට යන්නේ නැහැ. මේකේ තේරෙනවා මේ ඔක්කොම දින් ධාතු ස්වභාවයක් තියෙන. ඉතින් මෙතන විශේෂයෙන් මේ කමඨහනේ විශේෂ සුද්ධ කිරීමක් කරන්න දෙයක් නැහැ. කරලා තිනවා හොඳයි. දිගට ওই විදිහට කරගෙන යන්න මේක මේ වැටහීම ඇති වෙන්න ඇති වෙන්න තමයි මේ අපිට අපි මේ කියන්නේ මුලා වෙලා ඉන්න ගතියෙන් ටික ටික අයින් වෙලා ධාතුන් ස්වභාවයක් මේ තියෙන්නේ කියලා ඒ එක්තරා අන්දමකින් මේකෙන් පොඩි ඈත් වීමක් වෙන්වීමක් හිතේ සිද්ධ වෙන්න ගන්න. ඒක ඉබේ වේවි අපිට තියෙන්නේ අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය කරන්නයි. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව. පර්යංක භාවනාවේ යෙදෙන අවස්ථාවේදී ආස්වාස සුලන් රැල්ලේ විදීම් ස්වභාවය දෑතේ ඇඟිලි වලටත් දෙපයේ ඇඟිලි වලටත් හිසේ පිටුපසටත් සහ කන දෙපසටත් ඊටා පැහැදිලි ලෙස දැනේ. සුලන් රැල්ල ස්පර්ශවන මොහොතේදී දෑතේ දෙපායේ ඇඟිලි අග පිරියන් ලෙස දැනෙන අතර රිද්මයකට මෙන් ඒ ක්‍රියාව සිදුවේ. බාහිර කිසිදු සිතිවිල්ලකට ඉඩක් ඇත්තේම නැත. සක්මන් භාවනාව. සක්මන් භාවනාවට මා ඊටමත් ප්‍රිය වේ. සක්මනේ යෙදෙන විට ඇතිවෙන්නා වූ සියලු විදීම් අත්දැකීම් මා මාගේ සිත පසක තබා නිදැල්ලේ සක්මනේ යෙදෙන ශරීරයේ දෙස බලායිමි. දෙපයේ සියලු සංදිවල ක්‍රියාවන් දකිමි. බොහෝ වේලාවක් ගත වුවත් වෙහෙසක් නොදැනේ. ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. වැඩේ හොඳින් කෙරලා තිනවා. අපිට අර ඒ වගේ මේකේ සතුටින් සැහැල්ලුවෙන් මේක කරන්න පුළුවන් නම් අන්න ඒ තරමට මේ දහම වැඩෙනවා. අපි අර හුඟාක් මේක කරගන්න ඕනේ කියලා හුඟාක් ආතතියෙන් මේක කරන්න ගියොත් ඒත් අමාරුයි. අත්තරලා දාලා නිකන් කම්මැලි කමෙන් කරන්න ගියොත් ඒත් මේ කෙරෙන්නේ නැහැ. වෙනුවට මේකෙන් බොහොම මේ සැහැල්ලුවෙන් සංසිඳිච්ච මනසකින් මේක කරනවා නම් අන්න ටික ටික ඒ Tamanට අර තිබිච්ච ආතති ගතියක් දුර වෙලා යනවා. අතීතෙන් අනාගතෙන් හිත සෑහෙන අයින් වීම නිසා සෑහෙන Tamanට ලොකු සහනයකුත් දැනෙනවා. සතුටින් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතනත් මුකුත් විශේෂයෙන් එකතු කළ යුතු නැහැ. කරගෙන යන්නයි තියෙන්නේ. අලුතෙන් එකතු කරන්න විශේෂ දෙයක් නැහැ. තෙරුවන් සරණයි. වන්දනීය ස්වාමින් වහන්සේ. එක පර්යංකේ වාඩි වී සුළු මොහොතකින් නාසිකා අග්‍රයේ ආශ්වාසය දැනේ. ප්‍රාශ්වාසය නොදැනේ. ආශ්වාසයේ දිග කෙටි බව හඳුනාගත හැක. මුල කුඩාවටත් මැද මහතටත් අන්තිම ඊතා සියුම් වී නැති වී යන බව දැනේ. දෙක ප්‍රශ්වාසය නාසිකා අග්‍රයේ ගැටෙන තැන හඳුනාගත නොහැක. පස්වන පමණ හුස්ම රැල්ලේදී හුස්ම දැනී දැනීම ඊතා සියුම් වන නිසා හෙළන හුස්ම නාසිකාග්‍රයේ ගැටෙන තැනක් කිසිසේත්ම සොයාගත නොහැක. මෙය ආයාසයෙන් සෙවීමට තැත් කරන විට සිරුරේ උඩ කොටස තද වී අපහසුාවක් වේදනාවක් දැනේ. වරහන් ඇතුලේ කොලබෝන් එක ගැලවී යන්නක් මෙන් දැනේ. මෙය ඊතහ වෙහෙසකරය. 3 එම නිසා දැන් මා පර්යංකේ වාඩි වී සුළු මොහොතකින් හුස්ම රැල්ල සියුම් වන විට ඉහළට පහළට වන චලනය පමණක් බලා සිටිමි. හතර එවිට විටක අවදියෙන් සිටින නමුත් නිදිබර ගතියක් දැනේ. තේරුමක් නැති සිතිවිලි ස්වල්ප මොහොතකට සිතට ගලා එයි. එවිට නැවත නාසිකා අග්‍රයට සිත යොමු කරමි. පහ ඊයේ සවස පර්යංක භාවනාවේදී ඊතා ඉක්මනින් හුස්ම රැල්ල සියුම් වී ගිය බව දැනුනි. සිතවිලි කිසිවක් නැත. සිරුරේ බරගතියක් දැනුනි. කෙමෙන් කෙමෙන් ඉස්සරහට වැටෙන බව දැනුනි. මේ දෙසත් බලා සිටියෙමි. ටික වේලාවකින් ඉස්සරහට වැටේ වැටෙන වැටෙයි සිතූ නිසා ඇස්සර බලන විට තවමත් කෙලින් ඉඳගෙන සිටින බව තේරුණි. ස්වාමින් වහන්ස මෙවැනි අවස්ථාවක කළ යුත්තේ කුමක්ද කියා උපදෙස් දෙනමෙන් දෙපා නැමැද ඉල්ලා සිටිමි. හොඳයි. අර මේ අපිට එක තිතක් වගේ තැනක් හැමතිස්සෙම අවශ්‍ය නැහැ. හැමතිස්සෙම කොහොමත්ම අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවා ගැනීම පමණයි. ඉතින් එතෙන්දී ඒ කියන්නේ සමහරවිට ආස්වාසේ තමන්ට තේරෙන තැනම නෙමෙයි ප්‍රාස්වාසයේ තේරෙන්නේ. ඒක කිසි වරදක් නැහැ. ඒ වගේමයි මේ ආස්වාසයක ඇතුළට යාමක්වත් ප්‍රාස්වාසයක කියන්නේ ඒකත් එක්කම තව එහාට යාමක්වත් නැහැ. අපි මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපේ සතිය පවත්වමින් අවධානය පවත්වමින් බලාගෙන ඉන්නයි තියෙන්නේ. දැනුවත් වෙන්නයි තියෙන්නේ. මේක වෙනකොට කරගෙන යනකොට ඔන්න يعني දැනීමේ වෙනස්කම් පටන් ගන්නවා. දැනීමේ වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. සමහරලාට ඔන්න දිගට තිබිච්ච එක කොටටපත් වෙනවා. කොට තිබිච්ච එක දිගට වෙනවා. ඒවත් සමහරලාට මග හැරලා ඔන්න හොඳට සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳෙන්න පටන් ගත්තට පස්සේ අපිට හුඟා ආයාසයෙන් අපි දැන් මේ මොකද්ද වදින්නේ කියලා අර එහෙම ආයාසය කරන්න ගියොත් දැන් ආයාස කිරීම හරහා අපි වීරය වැඩි කරනවා. වීරය වැඩි කිරීම හරහා ආයේ සමාධිය අඩු වෙනවා. ඉතින් ආයේ මෙතන අපි වරද්දගෙන තියෙන්නේ. දැන් හොඳට තැම්පත් වෙනවා කියන්නේ හිත ටිකක් සමාධි පැත්තට දැන් යනවා. සමාධි පැත්තට යනකොට වීරය අපි අඩු කරන්න ඕනේ. වීරය අඩු කරොත් තමයි අන්න අපි සමාධියට අනුග්‍රහ කළා සමාධිය හොඳට වර්ධනය වෙන්න හිත ගාන්ට යාගේ වැඩේ කරගන්න අපි අනුග්‍රහ කළා වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී අපි කලබල වෙන්න නරකයි. මෙතෙන්දී දැන් වෙන දෙයට ඉඩ දෙන්නයි තියෙන්නේ. අපි හැමතිස්සෙම අත්‍යවශ්‍යයෙන්ම වදින තැන මට දැනිය යුතුයි කියලා ඉන්න එපා. අත් මේ වදින තැන තේරෙන ස්වභාවය තේරෙන ප්‍රමාණය අඩු වෙවි යාවි. එතනින්ම තමයි අපි තේරුම් ගන්නේ මේ ආනාපාන සතිය සියුම් වෙනවා කියලා. ඒකට ඒක සියුම් වෙන්න අපි ඉඩ දෙනවා. සියුම් වුණාට පස්සේ එතන يعني නැවතිලා අපි සියුම් වෙච්ච ආනාපාන සතියක් තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් තියෙන්නේ ඒ ඒ පිළිබඳව දැනුවත්ව ඉන්නවා බොහොම අවධානයෙන් හැබැයි ලොකු දෙයක් වැටහෙන්නේ නැහැ මොකද්දෝ නිකන් ඇතිල්ලීමක් වගේ තියෙනවා තාම මේක දැන් වෙන් කරගන්නවත් බෑ එච්චරට දැන් සූක්ෂම මට්ටමකටපත් වෙලා ඒ මට්ටමේ තියාගෙන ඉන්න පුළුවන් නම් නින්දට වැටෙන්නෙත් නැතුව ඒ කියන්නේ හිතට ටික ටික දැන් අර හිත මේකේ රසයට දැන් තේරුම් ගන්න තියෙන්නේ. මේක රසය දැන් තේරුම් අරගෙන පිට යන්නේ නැතුව ඉක් පිට ගියත් ඉක්මනට මේ පැමිණෙමින් මේ කටයුත්ත කරනවා. තව මොකද්ද එකක් කියන්න හිතුණා. මට චුට්ටක් අගහරිය ආයි පොඩ්ඩක් කියන්න. ඊයේ ඊයේ සවස පර්යංක භාවනාවේදී ඊතා ඉක්මනින් හුස්ම රැල්ල සියුම් වී ගිය බව දැනුනි. සිතවිලි කිසිවක් නැත. සිරුරේ බරගතියක් දැනුනි. කෙමෙන් කෙමෙන් ඉස්සරහට වැටෙන බව දැනුනි. හරි. ඒ වෙද්දි يعني හුඟක් කාලවලට දැන් අපේ ටිකක් හිතේ එහෙම එකඟ භාවයක් තියෙනකොට අපේ හිතින් නිකන් හදලා මේ හිතින් එක එක දේවල් විදිහට පොඩ්ඩක් නිකන් ඔය ඉරියව්වේ වෙනස්කම් පෙන්눔 කරනවා. නමුත් ඇත්ත වශයෙන් ඉරියව්වේ වෙනස්කම් එහෙම වෙලා නැහැ. සමහරවල් නිකන් පේනවා මේ අපි නිකන් උඩ ගිහිල්ලා උඩ ඉඳන් බලන් ඉන්නවා වගේ තේරෙනවා. සමහරවල් නිකන් පැත්තකට ගිහිල්ලා පැත්තේ ඉඳන් වැඩේ සිද්ධ කරනවා වගේ තේරෙනවා. සමහරවිට හැබැයි මේ මේ සමහරවිට ඔළුව පොඩ්ඩක් පැත්තකට හැරෙනවා. ඒක නම් ඇත්තටම වෙන්නත් පුළුවන්. අපිට තේරෙනවා සමහරවිට හැරිලා කියලා. නමුත් එක්කෝ වෙලා නැහැ. සමහරවිට නිකන් පැත් ඔළුවට තිබිච්ච විදිහ නෙමෙයි, ඍජු ස්වභාවය නෙමෙයි. භාවනා කරගෙන යද්දී ඔළුව ටිකක් හැරිලා. ඒක කිසි වරදක් නැහැ. කියන්නේ අර ඒ වෙලාවේ ශරීරයට පහසු ඉරියව්ව ශරීරය විසින්ම ක්‍රමානුකූලව සකස් කර ගන්නවා. ඉතින් අපිට තියෙන්නේ ඒකට අනුග්‍රහ කළා මුකුත් ඒ කියන්නේ ෂණිකව අපි මේවා දැනගත්ත ගමන් අපි ඉරියව්ව හදන්න ගියොත් මේ යන එකලස කැඩලා යනවා. ඒ නිසා එහෙම කරන්න එපා. මේ යන දේ හැම යද්දි සමාලාට ශරීරයේ විසින්ම හිමීට එයාම සකස් කර ගනීවි. එහෙම නැත්නම් අපි අපි දුමු ඇත්ත වශයෙන්ම මෙහෙම ඉස්සරහට නැවිලා වැටෙන්න යනවා කියලා. එහෙම යද්දි උනත් එහෙම යද්දි උනත් මේ අ කියන්නේ ශරීරය විසින්ම නැවත ගන්නවා නම් ඒකට ඉඩ දෙන්න. එහෙම නැත්නම් Tamanට අපහසුතාවක් තේරෙනවා නම් බොහොම සතිමත්ව බොහොම සෙමින් ඒ කෙරෙන කෙරීගෙන යන භාවනාවට බාධා නොවන විදිහට හිමීට කයවසවා ගන්න. ඒත් අර දැන් මෙතන අර බොහොම දැන් කියන්නේ පාරට දාගත්ත වාහනයක් වගේ තමයි. දැන් එක පාට අපි හරවන්න කරන්න යන්නේ නැහැ. බොහොම මේ සියුම්මට තමයි මේ කටයුතු ටික කරෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මෙතනත් කරන්නේ. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. සක්මනේදී හොඳින් හිත එකඟ වේ. මුලදී පියවරවලට එකඟ වූ සිත ශරීරයේ පුරාම එකගමීමක් වන බව දැනේ. අත්වල චලන, පේශිවල චලන දැනීමක් ඇතිවේ. විටින් විට සිතිවිලි වලින් තොර බවක් තොර බවක් ඇතිවන අතර ඉන්පසු වේගවත් සිතිවිලි ඇතිවීම තවමත් විටින් විට දැනේ. ඇතැම් විට සිත එකඟ නොවී වැඩි වේලාවක් පවතී. එමෙන්ම ඇතැම් අවස්ථාවල යම් මත් බවක් වැනි ශරීරයේ සම්බරතාවයේ ගිලිහි යන අවස්ථාද ඇතිවේ. භාවනාව දියුණු කර ගැනීමට අවවාද කරන සේක්වා. ආනාපාන සති භාවනාව. අපි මෙතනට කියමු. මේ ඔය ඔක්කොම අත්දැකීම් ටික ඉසි වරදක් නැහැ. මේ සමාල්ලාවට ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අරමුණු වැඩියෙන් එනවා සමහරවට අඩුවෙන් එනවා සමහරවට හිත එකඟ වෙනවා ටිකක් ඊට පස්සේ ආයි පිට යනවා ඉතින් ඔය ඔක්කොම මේ මේ භාවනාවේම මේ එක එක පරිච්ඡේද තමයි. ඒ නිසා මේ මේවා කිසි දෙයක් ගැන මේ කියන්නේ බය වෙන්න එපා. මේක දිගට කරගෙන යන්න. එතකොට ගාන්ට ඔය ටික මේ කියන්නේ සමතාවයකටපත් වෙලා හිතේ එකඟ භාවය වැඩි වෙගෙන එනවා. ඒ කියන්නේ ඒ නිසා මේ මේවා මේ කියන්නේ කරදරයක් කරගන්න එපා. මේ ඔක්කොම මේ Tamanට ලැබෙන මේකේ අත්දැකීම් තමයි. ඒ අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න තමයි Tamanට මේකේ නිකන් එක්තරා අන්දමක පන්නරයක් එනවා. මෙන්න මේ හැම පැත්තකම ඒකට ස්පර්ශ කරලා තියෙනවා. හැම පැත්තකම Tamanටත් ඒ තියෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන් බුරු වලවල් මොනවාද කියලා වැටහීමක් ඇති වෙනවා. එහෙම යන ගමන හුඟක් හොඳයි. ආනාපාන සති භාවනාව. පර්යංකට වාඩි වූ විට උණුසුම් හෝ සිසිල් හෝ ආදී ලෙස හොඳින් හඳුනාගත හැක. හුස්ම රැල්ලක් නැත. නාසිකා අග්‍රයේ සියුම් හුස්ම රැල්ලක් දැනේ. එහි මුලැමැද අග හඳුනා ගැනීමට නොහැකි තරම්. ඒ සඳහා උත්සාහ කරන විට තරංගාකාරයෙන් ප්‍රස්වාසය සිදුවේ. ආස්වාසය සාමාන්‍යයි. හුස්ම නොදැනී යන විට ශරීරයෙන් පිටත වෙනත් තැනක ඇති නාසිකා අග්‍රයෙන් හුස්ම ගන්නා බවක් දැනේ. මේ ඊතා ටික වේලාවක් පවතී. ෂණිකව නින්දට වැටි සිහිනයක් මෙන් සිතුවිලි විශාල වශයෙන් ඇතිවේ. ඒවායෙන් බොහෝ ඒවා ගැන කිසිවක් මතකේ නැත. මෙහිදීද සක්මනේ මෙන් මත් බවක් අසමමිතික බවක් ඇතිවේ. භාවනාව දියුණු කර ගැනීමට අවවාද කරන සේක්වා. තෙරුවන් සරණයි. ම්ම්. එතන මෙතනත් يعني විශේෂ කිව යුතු දෙයක් නැහැ. ප්‍රගුණ කිරීම හරහා මේ يعني දැන් ওই ටික බාධා වශයෙන් සලකන්න එපා. මේ මේ ටික මේ අත්දැකීම් ටිකක් ලැබිලා තියෙන්නේ. ඉතින් බාධා වශයෙන් සලකන්න එපා. අපේ කරගෙන යනකොට ඔයගේ විවිධ අත්දැකීම් එනවා. තව ප්‍රගුණ කරද්දී ඔය අර කියන්නේ අර එන ඒ බාහිර ටික මගහැරලා ප්‍රධාන කාර්යය තව හොඳින් වේවි. ඊළඟට සතිය තව තව දියුණු වෙන්න දියුණු වෙන්න අර හිත පිට ගියත් ඒ පිට ගියලා පිට ගිහිල්ලා මුලා වෙලා ඉන්න කාල පරිච්ඡේදය කිටි වෙනවා. කියන්නේ අපි මුලදී තමයි සතිය මදි අවස්ථාවේදී තමයි හිත එළියට ගිහිල්ලා සෑහෙන වෙලාවක් මුලා වෙලා ඉන්නේ. මුලා වෙලා හිටියට පස්සේ ඔන්න ආයි මතක් වෙනවා මෙන්න මෙතෙන්ට යන්න ඕනේ කියලා. හැබැයි සතිය දියුණු වෙනවත් එක්ක මේ එච්චර කාලයක් යන්න කලින්ම මතක් වෙනවා මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඉතින් ඒ ස්වභාවය එන්න එන්න එන්න එන්න වර්ධනය වෙනවා. ඒ නිසා කරගෙන යන්න තියෙන්නේ කිසි ගැටලුවක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ඔබ වහන්සේගේ උපදෙස් අනුව පර්යංක භාවනාව කරගෙන යමි. ආසනයේ පට්ටල් වූ විට විනාඩි කිහිපයකදී වරින් වර සිත පිට ගියද සිටිවිලි විරහිතව ආසනයේ බොහෝ වේලාවක් ගත කළ හැක. මේ අවස්ථාවේදී ශරීරයේ අභ්‍යන්තරයෙන් දැනෙන ක්‍රියාවලිය දෙසත් මතු පිට සංවේදනාද නිරීක්ෂණය කරමි. තද බල වේදනා නැත. විදර්ශනාව තවදුරටත් පාදක කර ගැනීමට මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් දෙනමෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ එසේම සුතමය ඥානයේ වශයෙන් අසා ඇති කරුණු අනුව මෙසේ විදර්ශනාව කරගෙන යන විට සප්ත විසුද්ධීන් සහ නවමහා විදර්ශනා මේ විදර්ශනාවේ අන්තර්ගතය තුල වැඩෙන ආකාරය පහදා දෙන්න. හොඳයි අපි දෙවෙනි කොටස පස්සේ බලමු. මට පොඩ්ඩක් මේ තව විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද? කාගේද ප්‍රශ්නේ? හොඳයි, දරුවන් සන්නයි. හොඳයි. මම හිතන්නේ මීට කලින් මම කතා කරලා තියෙනවා මෑණියොත් එක්ක. ඔව්. හරි. තේරුම් ගන්න. මම හිතන්නේ ඒ දවස්වල මීට කලින් වතාවකදී මෑණියෝ මට කියපු විදිහට මම මතක් කරලා ගත්තොත් ඉන්නේ මේ ඒ කියන්නේ සෑහෙන දුරක් ගිහිල්ලා නිකන් දැනට වාඩිලා චිත්තානුපස්සනාව කරනවා චිත්තානුපස්සනාවේදී හිත බොහොම එකඟ වෙලා නිකන් හිස්ව තියෙනවා. ඔච්චරයි. අමනේ යන්නේ. ඔව්. දැන් දැන් තියෙන්නේත් ඔය தත්වෙමද? හොඳයි. එතකොට සක්මන් භාවනාදී මොකද වෙන්නේ? මම භාවනා සයන්වත් සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ඒක ගැටලුවක් නැහැ. ඔව්. ඒ කියන්නේ සක්මන් භාවනාවේදී දැන් පාදයේ ස්පර්ශයට හිත තියාගෙන යනවද නැත්නම් කොහොමද කරන්නේ? සාමාන්‍ය විදිහට යනවා. දැනෙන විදිහට එච්චරම මුලදි වාගෙන මේ සාමාන්‍ය විදිහට ඒක කරගෙන යනවා. දැනෙන විදිහට හිත තියාගන්නවා. විවේකීව යනවා අර. පරයන්ක භාවනාව. ඔව්. එතෙන්දී සිතුවිලි එනවාද නැත්නම් හිත ඔහේ හිස්සම තියෙනවද? හිස්ස තියෙනවා. සිතුවිලි ආවත් ඒ වෙච්චර ගාණක් නැහැ. ඔව්. එහෙම දික්ම කරන අභෞතතාවයක් නේද? ඔව්. එතකොට අනිත් අනිත් වෙන වෙන කටයුතු කරද්දී හිතේ හිත දිහා නිකන් බලන ගතියක් හිත ගැන අවධානයෙන් ඉන්න ගතියක් තියෙනවද? සතිමත් වෙන්න. සතිමත්ත තියෙනවා. හොඳයි. එහෙම ඉන්න වෙලාවට දැන් අපිටම මැනියෝ තනියෙන්මද ගත කරන්නේ නැත්නම් අනිත් අයත් එක්ක කටයුතු කරන වෙලාවල් එහෙම තියෙනවද? අනිත් අයත් එක්ක කටයුතු කරනලාට සතුටුමත් වෙන්නේ නැහැ. තනියෙන් මොන හරි කරනකොට සතුටුමත් වෙනවා. ඔව්. ඒ අනිත් අය එක්ක ඉන්න වෙලාවට එහෙම සිතුවිලි කියන්නේ අපිටම රාග, ද්වේෂ, මෝහ ඔය වගේ මොන මොන හරි ඒවා එනවද දැන්? අඩු ඉස්සන්න. එනවද අඩුද? අඩු. අඩු. එතකොට ඒවා ඒවා ආවහම මොකද කරන්නේ? ඒ වහම සම්මස අර සතිමත් බව නිසා ඒක කෙලින්ම අර මනසට දැනෙනවා මේක. අවශ්‍ය ප්‍රති දෙයක් කියන එක. කොච්චර විතර වෙලාවකින් යනවද? අවසරින් යනවා. අවසරින් යනවා. හොඳයි. අ කියන්නේ ලොකු වෙනසක් කරන්න නැහැ. අපිට ඒ කියන්නේ මේ මට්ටම් වලදී අපි අපි අනවශ්‍ය විදිහට මේක වේගවත් කරන්න යන එකත් නරකයි. මේක මේ නිකන් ස්වාභාවිකව පෙළ ගැහෙන්න දෙන්නයි තියෙන්නේ. අපිට තේරෙනවනේ මේ හරියට යනකොට කරන භාවනාවක් නෙමෙයි තියෙන්නේ කෙරෙන භාවනාවක්. නිකන් මෙහි හේතුඵල ධමයක් වශයෙන් වැඩෙන භාවනාවක් තියෙනවා. එතකොට ඒ භාවනාවට අපි පුළුවන් තරම් නිකන් සාමාන්‍ය විදිහට අපේ අපේ යුතුයකම වෙන්නේ අපි අනවශ්‍ය විදිහට හිතට දැන් වද දෙන්න නරකයි. හිත මොනවා හරි මේ අනවශ්‍ය විදිහට දේවල් හිත හිතා හිත හිතා සමහර වෙලාවට අපේ තියෙන අර පරණ පුරුද්දට ආශ්‍රව අනුසය ධර්මයන් නිසා මොකක් හරි දැඩිව ග්‍රහණයක් ආවොත් එහෙම ඔන්න කියන්නේ ප්‍රබලව මොන හරි දෙයක් ආවොත් ඒක හොස්සේ යන්න ඉඩ තියෙනවා. හැබැයි ගියාට පස්සේ ටිකක් දැවෙනවා. දැවිලා හැබැයි දැවෙන ගතිය තේරුණාට පස්සේ ක්‍රමානුකූලව ආපහු අර හිස් ස්වභාවයට නැත්නම් අර මධ්‍යස්ස ස්වභාවයට සාමකාමී ස්වභාවයට ආයේ හිත එනවා. එනවා හරි අපි ගන්නවා හරි දැක් කරනවා. ඊපස්සේ අර ඒ ඒ දේ වෙන්න වෙන්න ඒ කියන්නේ ඒ ගතිය දැන් ටික ටික අඩු වෙනවා. අඩු වෙලා නිකන් Tamanට තේරෙනවා දැන් ටික ටික අර හිතේ සහනයක් කියන එක දැන් තේරෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් අත්දැකීමෙන් Tamanට තේරෙන්න ගන්න දැන් ඉස්සෙල්ලට වඩා මගේ හිතේ සහනයක් තියෙනවා. නිවීමක් තියෙනවා. කෙලෙස් වල අඩුවීමක් තියෙනවා කියලා තේරෙන්න ගන්නවා. ඉතින් එහෙම කරගෙන යන්න නිකන් එන මේ ඉඳගෙන භාවනා කිරීමක් කියලා පරයන්කයට වාඩිලා ඉඳීමක් කියලා කරද්දී හිත හුඟා ගැඹුරකට සමාධියකට යනවා වගේ තේරෙනවද නැත්නම් ඒ වෙලාවෙත් හිත නිකන් බොහොම මතු පිට ඉන්නා වගේද තේරෙන්නේ. සමහර අවස්ථාවල ගැඹුරට යනවා. සමහර අවස්ථාවල එහෙම මේ සමාධියක් නැහැ, නැතුවත් නැහැ, ඇතුවත් නැති තත්ත්වයක් තියෙනවා. මෙතෙන්දී ඇත්තටම හුඟාක් දැන් කියන්නේ වැඩි වෙලාවක් ඉඳගෙන ඉඳගෙනම භාවනා කරන්න අවශ්‍ය නැහැ දැන්. දැන් බොහොම නිකන් අනිකුත් කටිවල දැන් කියන්නේ මෙතෙන්දී අපේ පරමාර්ථය වෙන්නේ කෙලස් දැක දැක ප්‍රහාණය කිරීම. දැන් අපි මුලදී තමයි ඉඳගෙන භාවනා කරනවා, ඇවිදිමින් භාවනා කරනවා මේ හරහා මේ ප්‍රධාන කටයුත්ත කිරීම සඳහා අවශ්‍ය වෙන්න මූලික හැකියාවන් ටික කුසලතාවයන් ටික වර්ධනය කරගන්නවා. ඒ ටික වර්ධනය කරගත්තට පස්සේ භාවනාව මුළු ජීවිතේම තමයි. ඒ කියන්නේ මුදේ නැගිට වෙලා ඉඳන් රෑ නිින්දට යනකම්ම හොඳ අවධානයෙන් අපේ හිත ගැන ඉන්නවා. දැන් හිතත් එක්කමයි තනිකරම ගනුදෙනු සිද්ධ වෙන්නේ. හිත දිහා බලාගෙන ඉන්නේ. Mm-hmm. ඉතින් අනිත් කටයුතු කරද්දිත් අපි අනිත් අයත් එක්ක කටයුතු කරද්දිත් හිතට යම් යම් දේවල් සිද්ධ වෙනවා. එක්කෝ පීඩාවටපත් වෙනවා, පිළීම වලටපත් වෙනවා, ආතතිගත වෙනවා. ඉතින් ඒත් කෙලෙස්ම තමයි. ඉතින් අපවා කියන්නේ අපි හිතමු කවුරු හරි කෙනෙක් බයිනෝ. කවුරු හරි කෙනෙක් බනින්දී අපේ හිත රිදෙනවානේ. ඒ රිදෙන්නේ තාමත් මේ මමෙක් ඉන්නවා. තාමත් තාමත් ඇතුලේ මේ තියෙනවා මම හදනවා. මම හදදින රිදෙනවා. මේ ඒ ඒ එතන එතන තමයි දැන් විපස්සනා වෙන්න තියෙන්නේ. අනිකට ප්‍රායෝගික පැත්තකට දැන් යන්න තියෙන්නේ. දැන් අපි අර පරීක්ෂණාගාරයේ නෙමෙයි දැන් මේ එළියට ඇවිල්ලා එළියට ඇවිල්ලා දැන් අපි රස්සාව කරනවා වගේ තමයි. දැන් අපි අපි තුමු රස්සාවක් කරන්න කලින් පුහුණුවක් දෙනවනේ. ඉතින් පුහුණුව ඇවිල්ලා පුහුණුව. මේක මේ ඇත්ත සිද්ධීත් එක්ක නෙමෙයි ගත කරන්නේ. මේ පුහුණුව සඳහා සකස් කරපු නිකන් මේවා ටිකක් මේවා ටිකක් එක තියෙන්නේ. නමුත් රස්සාව කරන්න ගියාම ඇත්ත වශයෙන්ම ඔන්න සිද්ධියට බහින්න ඕනේ. ඒ වගේ දෙයක් තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි අර පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. දැන් මේ පච්චුප්පන්න වශයෙන් වර්තමාන වශයෙන් එන එන ඉදිරිපත් වෙන වෙන අවස්ථාවන් එතන එතන විපස්සනා වෙන්න ඕනේ. අපි කොහෙද අල්ලන්නේ? කොහෙද ගිහිල්ලා ගැටෙන්නේ? කොහෙද උපාදාන කරන්නේ? උපාදාන කරපු ගමම් බලන්න හිතේ ආතතියක් ගොඩනගෙනවා. කොහේ හරි මමයා හදුවා නම් කොහේ හරි ගිහිල්ලා අල්ලගත්තා නම් අල්ලගත්ත ගමන් අර කලින් තිබිච්ච සාමකාමී භවයේ හිත නැහැ. ඒ වෙනුවට දැන් ආයි හිත ආතතිගත වෙලා. නිකන් පොඩි පොඩි ආතතියක් දැන් ඇති වෙලා. අන්නේ ආතතිය තේරුම් ගත්තා ඒක අතල්ලා දැම්මා. ආයි අතෙන්ට ආවා. මෙහෙම බලබලා යන්න බලබලා යද්දි දැන් තව තව තේරුම් ගන්න තියෙන්නේ දැන් අර වගේ අපි දැන් බොහොම නිස්කලංකව සාමකාමීව ඉන්නකොටත් තමයි තේරෙනවා මේ මගේ හිතට මේ එන්නේ නිකන් මෙන්න මේ જાතිය සිතුවිලි තමයි වැඩියෙන් එන්නේ. එහෙම කියලා අර තමන්ගේ තියෙන ඒ පුරුදු වශයෙන් ගෙනාපු ඇබ්බැහි ටික මොනවාද මගේ බහුලව තියෙන්නේ කියලා තේරෙන්න ගන්නවා. චුට්ටක් ඒක උත්සාහ කරන්න. හැබැයි හොඳ, ඒ කියන්නේ බොහොම සාමකාමීව හිත පවත්වනවා. පවත්වනකොටත් දැන් දැන් තනිකරම හිතට හිත අතහැරලා තියෙන්නේ. අතහැරලා කියන්නේ දැන් ඉස්සර නම් අපි වීරයෙන් අකුසල් වලට එන්න නොදී, නීවරණ වලට එන්න නොදී ඒවා බලෙන් නිකන් හිර කළා වගේ මේ වැටක් ගහලා තියෙන්නේ. දැන් ඔක්කොම මුකුත් වැටක් නැහැ. දැන් සම්පූර්ණයෙන් හිත විවෘතයි. සම්පූර්ණයෙන් හිත විවෘත කරලා තියෙන්නේ ඕන කෙනෙකුට එන්න විවෘතයි. ඉතින් කට්ටිය එනවා. ආවට පස්සේ අපි දැනුවත් වෙනවා. සතිමත් වෙනවා. අපේ ප්‍රඥාවේ වර්ධනයත් එක්ක මේගොල්ලන්ට අපි අපිව මුලා කරන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා. කියන්නේ හිත විසින්ම අපිව මුලා කරනවා. මායя විසින්ම එක එක උපක්‍රම හරහා අපිව මුලා කරනවා. ඒ හැම උපක්‍රමයක්ම ප්‍රඥාවෙන් මේ තේරුම් ගන්නවා. හරිම සූක්ෂම පැත්තක් දැන් යන්නේ. තනි තනි කරන උපක්ලේශ පැති යන්නේ දැන්. ඒ උපක්ලේශ දැක දැක, ඒ කියන්නේ <clears throat> මේ වැඩි ප්‍රඥාව අවදි කර කර කොහොමද මෙතන මං හදන්නේ? කොහොමද මේ විදිහට, ඒ කියන්නේ මායя, ඒ කියන්නේ මේ පැත්තේදී යන්නේ උපක්ලේශ පැත්තේදී හරිම සූක්ෂමයි. මම මම මේ කදන හැදිල්ල පුදුමාකාර සූක්ෂමයි. ඒ ඒ සූක්ෂමතන් දැක දැක මම මේ කදන්න නොදී අතහැර අතහැර යනවා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපිටම දැන් කෙනෙක් හම්බෙලා ඔන්න hina වුණා. අපි දුමු ඊට පස්සේ මම ගෙදර ගියාට පස්සේ මතක් වෙනවා ආ මේ අරයත් එක hina වුණා. යා මං ගැන මොනා හිතුවත් දන්නෙත් නෑ. මං ඒ වෙලාවේ හොඳ අවස් විදිහට හිටියේ. මං හිතයි මං ගැන හොඳ ආකල්පයක් ඇති කරගන්න ඇති. මේ බොහොම සියුම් වශයෙන් ඔන්න මේ ආවේද එතනත් මම එක් හදන්නේ. එතනත් මේ මම එයා ගැන ලොකු ප්‍රසාදයක් ප්‍රසාදයක් ඇති වෙන විදිහට මං එයාත් එක්ක කටයුතු කළා. ඊපස්සේ මේ ගෙදර ඇවිල්ලා ආවට පස්සේ මතක් වෙනවා මේ මම එතන හැසිරුණා හොඳයි. යා ඉතින් මං ගැන හොඳ ප්‍රසාදයක් ඇති කරගන්න නැති කියලා අන්න ආයි මතක් වෙලා මම එක් හදනවා. ඔය වගේ අතිශය සූක්ෂම විදිහට මම හදනවා. බලන්න ඒ වගේ තැන් බල බලා ඒ වෑන් හිත නිදහස් කරගන්න ඕනේ. හිත නිදහස් කර කර දැන් යන්න තියෙන්නේ. මේ ඉතින් මේ මේ වැදී හරියටම මේ මෙතන කොහොමද සප්ත විසුද්ධිය දාන්නේ මෙතනට කොහොමද තව මොකක්ද එකක් අහන්නේ විදර්ශනා ඥාන දාන්නේ කියලා හරි අමාරුයි මේ ඉරියඳලා පෙන්වන්න. මේ ඉතින් එහෙම දාන්න ගියාම අපි සමාලාට අපේ මේවක හිර කරගන්නවා අර මේ රාමුවේ. ඉතින් අපි මෙන්න මෙතන ඉන්නේ මෙන්න මෙතන දැන් මං ඉන්නේ කියලා ඔන්න එතනත් හිරවීමක් තියෙන්නේ. ඊට වඩා හොඳයි හිත දිහාම බලාගෙන බොහොම සරලව මේ කෙලස් තියෙන තාක් මේ මේ ගමන යන يعني කෙලස් තියෙන තාක් විපස්සනා කර කර හිත පිරිසුදු කර කර යනවා කියන අදහසින් යන්න. එතකොට මුකුත් ආතතියක් එන්නේ නැහැ. සමාලාවට ඔන්න හිතෙනවා දැන් නම් මං ඉතින් සෝවාන් වෙලා. එහෙම හිතනවා කියලා හිතන්න. එතනත් තේරුම් ගන්න මේ මමෙක් හැදුවා එතනත්. අනුනා කියලා හිතන්දිත් මේ මමෙක් හැදුවා. ඒක එන්නෙත් මේ දිට්ඨියකින් එන්නේ, මාන්නකින් එන්නේ. ඉතින් තවලා හිතනවා තාමත් නම් මොකක්වත් වෙලා නැහැ. නැත්තම් අරයන් සෝවන් වෙලා මම තාමත් සෝවන් වෙලා නැහනේ. ඔන්න හිතෙනවා. එතනත් මමෙක් හැදුවා. දැන් මේ මේ මේ මේ සිතුවිලි අපිට මේ අපි හිතන්නේ මේ මේකාව ගමන් ඔන්න සෝවන්ලා කියලා හිතවිල්ලක් කාප ගමන් හුඟක් වෙලාට එන්නේ අපි අර මේ මේ ඒකෙන් මාන්නයක් ඇති කරන දැන් සෝවන් වෙලා. ඉතින් සෝවන් වෙච්ච විදිහට හැසිරෙනවා. ඉතින් ඒක නෙමෙයි මේ මේ ඇවිල්ලා තියෙන සිතුවිල්ලක්. මේ චිත්තානුපස්සනාවට දාන්න තියෙන්නේ. ඉතින් ඒ ඒ විදිහට තමයි දැන් මේ කියන්නේ එන සිතුවිලි හරහා යාමක් තියෙන්නේ. එන සිතුවිලි මේ මේ මගේ කරගන්න නැතුව මේ සිතුවිලි වලින් දැන් මම කඩන හැටි තේරුම් ගන්නවා. එන සිතුවිල්ල මේ හරහා විනිවිද යාමක් කරන්න තියෙනවා. විනිවිද ගියා නම් ඒ සිතුවිල්ල කඩලා බිඳලා යනවා. අපිව අතහැරලා යනවා. අපි ආයෙ අර සාමකාමී தත්වෙට ආතතියෙන් තොර தත්වෙට එනවා. එහෙම ගමනක් තමයි තියෙන්නේ. හොඳයි. සනසමි දින කිහිපවර ඉස්සරලා මේ භාවනාව ඉවර වුණාට පස්සේ අර මේ අසතුටුමතාවයක් වාගේ එක පැත්තකට නිකන් වැටෙන ස්වභාවයක් වගේ ආව වැටුනේ නැහැ සත්‍යමත් වුණා. ඊපස්සේ ආයේ දින දෙකකට පස්සේ මේ ගොඩක් පිරිසක් ඉන්න තැනදී නිකන් කඩුවර වගේ කඩාන වැටිලා අර සමතුලිතභාවයෙන් නැති වෙලා එහෙම තුන පස්සේ එහෙම මම බිත්තියට හේතුණා වැටීමක් උනේ නෑ කතා කරනවා කතා වුණාට අර සමතුලිතභාවයෙන් නැතුව වාගේ තත්ත්වයක් උදා වුණා. ඉතින් අසනීපෙකුත් නෑ බැලුවා. ඉතින් මේ භාවනාවෙන් වෙන දෙයක්ද කියලා මට දැනගන්න සබවහන්සේ. ඒ කියන්නේ දැන් ඒ වෙලාවේදී මේ අවධානය තියන් හිටියේ කොහෙද? අවධානය කියන්නේ හිතේ මුකුත් අරමුණක් තිබුණේ නැහැ. අරමුණක් තිබුණේ කතා කරන අරමුණ තිබුණේ. මොකද්ද තිබුණේ? කතා කර කර හිටියේ. කතා කර කර හිටියේ. තව කෙනෙක් එක්ක කතා කරගෙන හිටියේ. ඒ කතා කරේ ඉන්න වෙලාවේ වැටෙන්න ගියාද? අර සමතුලිතභාවයේ නැතු වුණා. ඒත් මම කතා කරන කතා කරන ගමන් මම බිත්තියට හේතුණයි වැටෙයි කියලා. කතා කරන ඉන්න පුළුවන් හිටගෙන වැටෙයි කියන බයට බිත්තියට හේතුණා එහෙම. එහෙමනම් පොඩ්ඩක් බෙහෙතක් ගන්න වෙනවා ඉතින්. නෑ සර් බෙහෙත් ගන්න ලඩක් නැහැ. ඒක බැලුවා ගිහිල්ලා. <laughs> ඒක භාවනාවෙන් කියලා කියන්න අමාරුයි. එහෙම එහෙම භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කතා කර කර ඉඳද්දී වැටෙන්න යනවා කියලා එකක් ඉතින් එහෙම ගන්න අමාරුයි. එතන මොකක් හරි නිකන් නිකන් මේ මොකක්ද ඒ කියන්නේ අදුරු අදුරු දිට පීඩණයකට නැහැ කියන බැලුවා. ඔව් ඔව් ඒක තමයි. මේ චුට්ටක් ඒ පැත්ත බලන්න මම හිතන්නේ නැහැ මේ භාවනාවට ඔක ගාව ගන්න අමාරුයි මට හිතෙනවා. ඔච්චර දැනගන්න ඕන සර්. හොඳයි. හොඳයි. හොඳයි. තේරුවන් සරණයි. දීර්ඝාෂය. හරි කියන්න. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ස්පර්ශයට පමණක් සිත යොමු කර සක්මන් කරමි. සිතවිලි පැමිණියත් එය හඳුනා ගනිමි. අකුසල් සිතක් පහළ වුණත් වැටහෙ. සිතුවිලි අඩු බව වැටහෙ. පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ ලෙස අවුරුදු 3ක සිට පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. රාත්‍රියට විනාඩි 45ක් පමණ භාවනා කරමි. නිරීක්ෂණයේදී විනාඩි 10ක් විතර යන විට සිතවිලි ඒම නතර වී කය සැහැල්ලු වේ. සිතවිලි ආ විට පිම්බීම හැකිලිම නොදැනීම නිසා වේදනා චලනවලට සිත යොමු කරයි. පරයන්කේදී දැඩි ලෙස වේදනාව දැනේ. ඉරියව්ව වෙනස් කළ විට එය පහව යයි. නැවත මූල කර්මස්ථානයට සිත යොමු කරයි. පැයක් පමණ ගිය පසු සිතුවිලි අඩු නිසා දැන් ඇති කියා භාවනාව නතර කරමි. යම් උපදේශයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔව් දැන් සිතුවිලි අඩුයි කියලා නතර කරන්න ඕන නැහැ. ඒ කියන්නේ අපි සිතුවිලි නැත්තම් අරමුණකුත් නැත්තම් දැන් පොඩ්ඩක් බලන්න මේ සංසිඳීමෙන් ඉන්න පුළුවන්ද කියලා. අපිට හැමතිස්සෙම මේ අරමුණු අත්‍යවශ්‍ය නැහැ මේ භාවනාවට. ටික ටික ඒ කියන්නේ අරමුණු ගිලිහිච්ච අවස්ථාවකදීත් අපිට පුළුවන් මේ ලොකු අරමුණක් හිතට නොදී සාමකාමීව හිත විවේකයෙන් ටික වෙලාවක් තියන්න. ඉතින් එතනත් ලොකු සැනසීමක් තියෙනවා. මේක මේ අරමුණු අපිට මුලදී තමයි හැමතිස්සෙම අරමුණක් සහිතව මේ සතිය දිනු වෙන්නේ. පස්සේ සෑහෙන අරමුණු රහිත සතියකට යද්දී එතකොට මේ අපි ගත්ත අරමුණ ගිලිහිලා ගිහිල්ලා නැත්නම් ගත්ත අරමුණ ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ දැන් අරමුණකින් තොරව ඒත බොහොම සාමකාමීව තියන් ඉන්න පුළුවන් ශක්තියත් අපි දිනු කරගත යුතුයි. සමහරට දැන් තමන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න තමන් හොඳට අරමුණ දැක දැක හිටියා. ඊට පස්සේ අරමුණ ෂය වෙලා ගියා, බොඳ වෙලා ගියා. ඊට පස්සේ වෙන අරමුණක් ආවෙත් නැත්තම් පොඩ්ඩක් ඒ එනකම් බොහොම ඉවසීමෙන් බොහොම මේ නින්දට වැටෙන්නේ නැතුව මේ ඉන්නයි තියෙන්නේ. මොකද මේ ඒ ඒ ඉන්න මට්ටම ටික ටික අපි හුරු වෙන්න ඕනේ. එතන තියෙන්නේ හිතේ සෑහෙන්න මේ සූක්ෂම මට්ටමක්, සියුම් මට්ටමක්. හුඟක් වෙලාවට අපිට ඕක හුරු නැති නිසා අපි ඔතෙන්ද නින්දට වැටෙනවා. මොකද අරමුණක් තියෙන වෙලාවේදී හිත සෑහෙන්න අවදිමත් අරමුණක් සියුම් වුණාමත් සම්පූර්ණයෙන්ම අරමුණ අපිටම ගෙවිලා ගියා කියලා. ඒ අවස්ථාවෙත් හුඟක් වෙලාවට අරමුණකින් තොර ස්වභාවය නිසා හිතට කරන්න වැඩක් නැති නිසා එල්බ ගන්න තැනක් නැති නිසා හිත නින්දට වැටෙන එකයි වෙන්නේ. ඉතින් ඒ නින්දට වැටෙන්නත් නොදී ලොකු අරමුණකුත් නැතුව අපි කොහොමද අවදිමත්ව ඉන්නේ. ඉතින් ඔය ඕකත් එතන තියෙන අභ්‍යාසයක්. ඉතින් ඒ නිසා නැගිට යන්න නැගිටලා යන්න එපා. අරමුණක් නැති වුණත් පොඩ්ඩක් සංසිඳීමෙන් ඉන්නයි තියෙන්නේ. තිසරණ සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන් මෙම ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන මෙන් ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ආනාපාන සති භාවනාව මට හොඳින්ම දැනෙන නමුත් එය ස්පර්ශ වන ස්ථානයක් නොදෙනී. මෙයට හේතුව කුමක්ද? දෙක ආනාපාන සති භාවනාව විදර්ශනාවට හරවන්නේ කිනම් අවස්ථාවකදීද ඒ කෙසේද යන්න කරුණාකර පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම හිතා දැන් උත්තර ලැබිලා ඇති කියලා මේ දවස් ටිකේ කතා කරපු මේ තේ ආනාපාන සතියේ ඉතින් බලන්න Tamanට අරමුණක් එන්නෙම නැත්තම් හුස්ම රැල්ලක් වැටෙන්නෙම නැත්තම් මේ ආරම්භකම මට්ටමේ නම් තාමත් ඉන්නේ. ඒ කියන්නේ කවදාවත් ලොකුවට භාවනා කළා නැහැ. දැන් භාවනා කරන්න කියලා දැන් පටන් ගත්තා. හැබැයි ආනාපානේ වැටෙන්නෙම නැහැ. එහෙමනම් වෙන වෙන කර්මස්ථානයක් මේ තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පිම්බීම හැකිලිම භාවනාව තෝරගන්න පුළුවන්. එතෙන්දී ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියට වඩා ටිකක් හෝලාරිකයි පිම්බීම හැකිලිමේ ක්‍රියාවලිය. එනිසා අර අරමුණක් මේ හඳුනා ගන්න, සොයා ගන්න අවස්ථාව තියෙනවා. එනිසා එතෙන්ට දාලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට ආනාපාන සතියෙන් විදර්ශනාවට හැරවීම ඉතින් පැති කීපකින් ඉතින් කියන්න පුළුවන්. අපි මේ දවස්වලත් කතා කළා. ඒ කියන්නේ මුල් මුල් දැන් ඔය ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කෙලින්ම සතර සතිපට්ඨානයේම ආනාපාන සතියෙන් වඩා ගන්න හැටි පෙන්නනවා. ඉතින් මුල් කොටස් හතරේදී ඔන්න කායानुපස්සනාව ස්වභාවයෙන් ඔන්න මේකේ ආනාපාන සතිය දිනු කරන්න පුළුවන්. එතෙන්දිත් කෙනෙකුට ඉතින් ඒ මට්ටමේදී පවා ඕනේ නම් මේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන යම් පමණක මේ හුස්මක් ආවා එකක් ගියා හුස්මක් ආවා ගියා කියලා අර සම්මුති මට්ටමේ වුණත් එක්තරාන්දමකින් අනිත්‍ය සංඥාවක් දිනු කරගන්න අවස්ථාව තියෙනවා. නමුත් ඉතින් එහාටදී සෑහෙන ඕක ගැඹුරට යන්න පුළුවන්. ඉතින් මේ ඊළඟට ඔක දිග් අවස්ථාවක්පත් වෙනවා ඊළඟ කොට අවස්ථාවක් එන්න පුළුවන් මේවා වෙනස් වෙනවා මේ මුළු ආනාපාන සති ක්‍රියාවලියම තාම හොඳට දැනෙනවා හැබැයි සම්පූර්ණයෙන් වෙනස් වීමක් තියෙන්නේ කියලා අර ඒ මට්ටමේ පවා එක්තරාන්දමක විපස්සනා මුහුණුවරකින් මේක දැක ගන්න පුළුවන් ඊළඟට අපි හිතමු ඔන්න හොඳට සංසිඳුණා සංසිඳුණාට පස්සේ අපි හිතමු කයට සැහැල්ලුවක් දැනෙනවා නිකම් ප්‍රීති ස්වභාවයක් දැනෙනවා අන්න ඒ ආනාපානේ දැන් අතහැරලා ආනාපානෙන් ගත්ත ඒ ලැබිච්ච ප්‍රතිඵලය දිහා ඔන්න මේ මෙතන තියෙන මේ වේදනාවේ ස්වභාවය. ඒක දකිද්දී ඔන්න තේරෙනවා මේ වේදනාවට මොකද්ද වෙන්නේ. ඔන්න ආනාපානේ තව දුරටත් විපස්සනාවට නැගීමක් සිද්ධ වෙනවා. ඔය ආනාපානේ ඔස්සේම ගියොත්. එහෙම නැත්නම් අපිට පුළුවන් අර විදිහට හොඳට ආනාපාන සතිය සංසිඳුනහම හොඳට එතන පොඩ්ඩක් පවත්වගෙන හිටියා. නාසිකාග්‍රේ ප්‍රදේශයේ පවත්වගෙන හිටියා. අර ඒකේ මිම්මක් වශයෙන් අපි සාමාන්‍යයෙන් ගන්නේ දැන් ආස්වාස ප්‍රසආස ක්‍රියාවලියේ වෙනසක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ආස්වාසයක්ද මේක ප්‍රස්වාසයක්ද කියලා වෙන් කළා හඳුනා ගන්න බෑ. ඊටාම සියුම් සංවේදී ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඒ මට්ටම තියෙනවා නම් කෙලින්ම කයට යොදලා කයේ තියෙන ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්. එතනින් ආයොන්න විපස්සනාවට දැම්මා. ඉතින් ওই ක්‍රම හරහා තමයි ඉතින් ආනාපාන සතිය හරහා ගිහිල්ලා විපස්සනාවට ගන්න තියෙන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේට අදහස් ඉදිරිපත් කරන්න ඕනේ නේද? හොඳයි. ඔව්. හොඳයි. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ. ඔව්. එතන තියෙන දැන් හුස්ම ගැන ඉහළ පහළ දැන් ආශ්වාස ප්‍රාශ්වාසය හොඳට දැනෙනවා. ඒ වුණාට ඒක දැනෙන්නේ කොහොමද කියලා මම කල්පනා කරන්නේ ස්පර්ශයක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් නෑ ඒ ඒ දැනීම අපි දැන් අනවශ්‍ය දෙයට ඔතෙන්ද විතර්ක පහල කරන්න යන්නත් එපා. දැන් ඊටාම දැන් මනස හොඳට සංසිඳීමෙන් පැවැත්වීමයි අපේ යුතුයකම වෙන්නේ. අපි මෙතෙන්දී මේක මේ අපිටම මේක මේ දැන් අපි පොත් එහෙම බල්ලක් තියනවා කියලා හිතන්න. සුතමේ ඥානයක් තියනවා නම් කෙනෙක් බලනවා දැන් මේක තියෙන්නේ මේ කාය විඥානේද? එහෙම නැත්නම් මේ මනෝ විඥානේද? දැන් මේ දැනෙද්දි කල්පනා කරනවා. එහෙම යන්නේ යන්න එපා. ඒ මොකක්වත් දාන්න යන්න එපා. හිත බොහොම සංසිඳීමෙන් ඒ වැඩේ කරන්න සම්පූර්ණ මේ සහයෝගය දෙන්නයි තියෙන්නේ. ඔව් දැන්ට එනම් මම කරන්න තියන්නේ. ඔව්. හුස්ම දැන් මට ප්‍රශ්නේ තියෙනවා සයනස් කොහොමද කොහෙන්ද මේ දැන් දැනගන්නේ කියනද? ඊට පස්සේ මම දැන් එහෙම තියෙන නිසා පහුගිය දවස්වල මේ ප්‍රශ්නේ අහල මේ කියන්නේ ප්‍රශ්න විචාරත්මක වැඩසටහනේදී බලලා මම ඉතින් කල්පනා කරා දැන් ඉතින් නිකම්මත් වෙන්න බෑනේ කියලා ඊට පස්සේ මම ටිකක් සතිය සතිමත්ත බැලුවා. එතකොට මට තේරෙනවා දැනට දැන් මේ අවස්ථාවේදී මම බලනවා මෙතන වදින ආස්වාසය තුලේ වදිනවා. ඊට පස්සේ ප්‍රාස්වාසය මෙතන වදිනවා සයිමන්ස. මේක ඉතින් ඒකයි ගොඩක්ම තියෙන්නේ මට අර ඉස්සලා දැන් මං කියන්නේ ඒක සම්මතය පැත්තටද කියලා මට නිකන් හිතුණා ස්වාමීන් වහන්සේ. ඒ මොකුත් දාන්න යන්න එපා. ඒ කියන්නේ මේක සම්මතයද මේක විපස්සනාවද කියලා හිතීම පවා ඕකදී බලන්න. ඕකෙදී අපි කරන මේ හිරිහැරයක්. ඒ ඒව පවා මොකුත් කරන්න යන්න එපා. ඒ කියන්නේ මේකට නිදැල්ලේ වැඩෙන්න දෙන්න. ඒක දැන් හිතට හිතට අපි එකෙන් අයින් වෙන්න ඕනනේ. දැන් මම දැන් මගේ මගේ විතක්කයක් තියෙනවා නම් එහෙම oh. මේක මේ කොහොමද ආස්වාසිය දැනෙනවා ප්‍රාස්වාසිය දැනෙනවා හොඳටම oh. සිවුම් වෙනවා ඒ කියන්නේ ආස්වාසිය ප්‍රාස්වාසිය සිවුම් වෙලා oh. අනිත් එක සිතීලි නැතුවත්ම ඉන්න අවස්ථාවල් තියෙනවා සමහර. හොඳයි. ඉතින් ගැටලුවක් නැහැ. යන විදිය හොඳටම හොඳයි. මහත්තයා දැන් අනවශ්‍ය ප්‍රශ්න දෙමිල්ලක් ඔය කරන්නේ. නෑ ඉතින් ඒක විතක්කෙහිඳ ඒක ඒක තමයි සුද්ධ කරගන්න. ඒක තමයි මම කියන්නේ. දැන් ඒ විතරක දාන හිත නින්දා දාන හිතට නින්දා කරන්න. එහෙමයි. ඒ කියන්නේ දැන් දැන් ප්‍රශ්න දානවනේ හිතින්. මේක මෙහෙමද දන්නෙත් නෑ අරමද දන්නෙත් නෑ. එතකොට කියන්නේ අපේ ලොකු සානංශනම් කියන්නේ පැහිය වෙන්නේ නැතුව ඊටපන් කියලා පොඩ්ඩක් පහත දාන්න තියෙන්නේ. එහෙමයි. මේ මේ අපේ අර අහගත්ත දේවල් මේ මම මෙතෙන් ගොඩක් ප්‍රශ්න. මෙතෙන්දී ඒ ඒ එන්න එක තමයි මේ මොකක්ද ඒකට කියන්නේ ඒක තමයි කෙලස් කියන්නේ. ඒතකොට අර දෙවෙනි ප්‍රශ්නෙට මට අර ඒක තේරුණා. නෑ ඒ කියන්නේ මහත්යාට සාභායක මේ හොඳට දැන් වැඩෙනවා. එහෙමයි. ඒ ඒ වැඩෙන වෙලාවේදී අපේ හිත වංචනික විදිහට අපි දුම් මායя කියලා අපේ ගාව තියෙන යම් කෙලෙස් ස්වභාවයන් මේක අවුල් කිරීම සඳහා දැන් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා දැන් ඒ කියන්නේ අනිත් පැත්තෙන් ගත්තොත් දැන් විචිකිච්ඡා නීවරණේ. විචිකිච්ඡා නීවරණේ අවදි වෙන්න බලනවා. දැන් මේක වැඩේ හොඳට යනවා. දැන් විචිකිච්ඡා නීවරණෙන් ඇවිල්ලා මේක අරකද මේක මේකද එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා මේ පඤ්ඤා පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති. මේ ප්‍රඥාවේ ස්වરૂපයෙන් විචිකිච්ඡා වංචා කරනවා. මේ එන්නේ විචිකිච්ඡාව එන්නේ සැකේ එන්නේ ප්‍රඥාවේ ස්වરૂපයෙන් එන්නේ. එහෙමයි. අපි හිතන්නේ මේක හොඳ දැනුමක් මම මේකෙදි අරම ගාහන්ට මම බලන්න ඕනේ. ඒ හැබැයි විචිකිච්ඡාව තියෙන්නේ. විචිකිච්ඡාව. ඔව්. හොඳට මේක තැම්පත් සඳහා අනුග්‍රහ කරන්න. එහෙමයි. එන අර නිකන් මේක පරීක්ෂා කළ පරීක්ෂා කළ කියන්නේ අර ඇනලයිස් කරනවා කියන්නේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක අවශ්‍ය නැත්නම් නැහැ. එහෙම කිසිසේත්ම නැහැ. නෑ මට ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ අතරතුර ප්‍රශ්න කිව්වනේ අර දැන් මම ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා පළවෙනි ප්‍රශ්නෙට හුස්ම ගැන දැනීමක් නැහැ කියලා. එහෙම එකක් නෙවෙයි තිබුණේ සාමාන්‍යයෙන් මම ලියලා තින්නේ. නෑ ඒ කියන්නේ එතන සූක්ෂම දැනීමක් තියෙන්න පුළුවන් වරදක් නැහැ. ඔව්. ඒ කියන්නේ දැන් ඒ ටික පැහැදිලි සහින්න. ඒත් තපස් ටිකක් හොඳ දාන්න පුළුවන් අපිට ඉතිපත් කරන්න පුළුවන්. හොඳයි. දැන් තිරුවන් සරණයි සහින්න සරණයි. හරි. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ নমස්කාර කරමි. ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව අවුරුදු 5ක් 6ක් කරමි. වරින් වර එය නැවතුණත් නැවත අගෝස්තු මාසයේ පටන් මාස එකහමාරක් පමණ දිගට සක්මන් භාවනාවේ යෙදුණෙමි. එහෙත් මේ භාවනා වැඩසටහනේදී මෙන් විශේෂ ගුරු උපදේශයක් නොලැබුවෙමි. දැන් මා අවබෝධයෙන් සක්මන් භාවනාවේ යෙදෙන්නෙමි. මට ඇති ප්‍රශ්න 1 පසුගිය දින කීපයේ කීපයේදීම දෙපා වලට සිහිය යොදමින් භාවනාවේ යෙදුණෙමි. ඊයේ පටන් සක්මනේදීත් අරමුණු නොදැනී යන බව දැනුනෙමි. වරහන් ඇතුලේ පයේ යට කොටස ගැන දැනීම අඩුවේ. අඩුවේගෙන ගොස් දන්නේම නැතුව යන බවක්. මේ ගැන පහදා දෙන්න. දෙක ඔව් අපි ඒකේ මේ කියන්නේ වරදක් නැහැ. ඒ කියන්නේ අරමුණේ ඇතුවීම වෙනස් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වුණොත් මුළු සක්මන පුරාම එකම තීව්‍රතාවයෙන් මේක දැනෙන්න ඕනේ කියලා ඒක වෙන්නේ නැහැ. එහෙම මේකට වෙනස් වෙන්න ඉඩ දෙන්න. වෙනස් වීම බාර ගන්නයි තියෙන්නේ. හරි. දෙක පර්යංකයට පැමිණි පසු කිසිම අරමුණක් නැති වී යයි. සමහර විටක මට නිින්ද යනවද කියා නොදැනේ. ඒ විදිහට පෑ භාගයක් පමණ සිටිය හැක. මෙය තීන මිද්දේද නැත්නම් සංඥා රහිත බවක්ද පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පින්වත් ස්වාමීන් වහන්සේ. තව තෙන් තියෙනවා කොටසක් තියෙනවා. ප්‍රශ්නෙච්චරයි. ප්‍රශ්නෙච්චරයි. ආ හරි. ඒක තමන්ම තමයි බලන්න තියෙන්නේ. තමන් කොයි කොච්චර දුරට භාවනාව කරාද මට පොඩ්ඩ අහන්න පුළුවන්ද කාගේද ප්‍රශ්නේ? හොඳයි, තේරුම් ගන්න. දැන් කියන්නේ කාලයක් තිස්සේ කළා තියෙනවා. ඒක ඒ කරද්දී මොනවද කළේ? සක්මන් භාවනාව කළා. එහෙමයි සන්නහස මේ සක්මන් භාවනාව කරද්දී එහි තියෙන ධාතු ස්වභාවය එහෙම ඔව් අධ්‍යක්ෂ අවස්ථා තිබුණා. ඔව්. එතකොට දැන් දැන් දැන් සක්මන් භාවනාව කරද්දී හිත වෙන වෙන අරමුණු වලට යන්නේ නැතුව හොඳට මේ ඒ කියන්නේ ධාතු ලක්ෂණවලම ඉන්නවද? එහෙමයි. ඉන්නවා. එහෙමයි. ඒ පියවර තියද්දී ඒ පියවරල කිසිම දෙයක් දැනෙන්නේ නැති ස්වභාවය තියෙනවා. ඒත් එතකොට පා වෙනවා වගේ කිසිම දැනීමක් නැහැ. හොඳයි. ඊපස්සේ ඒ අතරේ සිතරෙන සිතවිලිත් ඒවත් දැනෙන්නේ නැහැ. කියන්නේ සිතුවිලි එන්නේත් නැහැ. ඒ එන සිතුවිල්ලක් වුණත් හොඳටම දැනීමීම් තමයි ඒක අතහැරියන්නේ. ඔව්. ඒ කියන්නේ අපේ සතියට ඒක ටික හසු වෙනවා. හසු වෙලා අපිව කියන්නේ වැඩි වෙලාවක් හිතේ රැඳෙන්නේ නැහැ. ගිලිහිලා යනවා. එහෙමද? හරිද? එහෙමයි. එහෙමයි යම් විදිහයක දැන් අකුසල් වගේ ඇලෙන වගේ සිතිවිල්ලක් ආවත් ඒක වහා කම්පනයක් එකම ඉතා සියුම් කම්පනයක් එක දැනෙනවා. හරි. ඒතර දැනෙනකොට මේක මෙහෙම අකුසල් සිතිවිල්ලක් කියලා දැනගත්තු ශරණයකින් මේක ඒක එහෙම නැති වෙලා යනවා. ඊට පස්සේ දැන් ගොඩාක් අතීත අනාගත අරමුණුත් එන එක ගොඩක් අඩුයි. හොඳයි. හැම මොහොතකම සතිමත් බව තුල ඉන්න පුළුවන් මේ ඒක පරයන්කට ගියාම ටිකක් තියෙනවා මට ඒක. ඔව්. දැන් කියන්නේ පරයන්කට ගිහිල්ලා දැන් මොනවද කරන්නේ? ආනාපාන සති භාවනාව කරනවා වගේ මම කරේ එහෙම මූණ කමටහනක් ඇසුරු කරනවද නැත්නම් බොහොම සැහැල්ලුවෙන් දැන් නිකන් හිත දිහා බලන් ඉන්නවා වගේ දෙයක්ද කරන්නේ කොහොමද යන්නේ? ඉස්සර කාලේ මොකද්ද මූල කමටහනක් වශයෙන් වැඩුවේ? උද්දානුස්සති භාවනාවයි මෛත්‍රියයි සක්මන් භාවනාව විතරයි. ඉතින් දැනට උනත් ආනාපාන සති භාවනාවට යනවට වඩා බොහොම මේ හිත පියමනාප වෙන්නේ සක්මන් භාවනාවේදී. ඒතකොට පරයන්කට යන්නේ ඒ සිතවිලි නැති වෙලාවට පොඩක් එහෙම පරයන්කට යන ස්වභාවය විතරයි. දැන් මම මෙහෙම වුත් අවුරුදු 3ක් විතර තිස්සේ දිගටම හොඳට සක්මන් භාවනාවේ යෙදුණාද? අවුරුදු 4ක 5ක කාලයක ඉඳන් ඊට පස්සේ ඊට අමතරව දිනපතා වගේ හොඳට සක්මන් භාවනාව යෙදෙනවා. එහෙමයි මාස්. එහෙම. ඒ කියන්නේ ඒ යෙදෙද්දී අපි තුන් මම මෙහෙම ඇහුවොත් යෙදෙද්දී තනිකරම තියෙන්නේ මේ දැනීම් ස්වභාවයක් විතරයි. ධාතු ලක්ෂණ විතරයි. ඒ ධාතු ලක්ෂණ බලමින් වෙන වෙන දේවල් මොකක්ද හිතන්නේ නැතුව හොඳට ඒකේ හිත එකඟ වෙලා මේවා දැක දැක හොඳට ගිය ගතියක් තියෙනවද? එහෙමයි. තියෙනවා. එහෙමයි මේ අභ්‍යන්තරයේත් බාහිරවත් මේ සතර මහා ධාතු වල ලක්ෂණ විතරයි තියෙන එතනින් පිට දෙයක් නැහැ කියන தත්ත්වය පවා එතනම එහෙම. දැන් ඒක තේරලා තිනවා. එහෙම. හොඳයි. එතනම නැන්ටත්. ඔව්. ඒ කියන්නේ ඉතින් කියන්නේ සක්මණෙන් තමයි වැඩේ කරලා දීලා තියෙන්නේ. ඔව්. දැන් ආය ආනාපාන සතියට යන්න අවශ්‍ය නැහැ. එහෙම. කෙලින්ම මේ දැන් සක්මණේදිත් දැන් බලන්න දැන් දැන් සමහර විට මේ මට්ටමේදී අපි හිතමු ඔය තද ගති බුරුල් ගති ඕවට හිත දාන්න ගියොත් වෙහසක් තියෙන්නේ. එහෙමයි. එහෙම තේරලා තියෙනවද? එහෙමයි. දැන් මට සංසුන් හැම මොහොතකම කයයි හිත දෙකම සැහැල්ලුවෙන් තමයි සක්මන් කරන්නේ. හරි. දැන් දැන් තියෙන්නේ අර දැන් මේක බල කරන්න එපා දැන්. දැන් අපේ දැන් බලෙන් තමයි දැන් දාන්න වෙන්නේ ඔය තද ගති බුරුල් ගති වට දාන්න ගියොත්. එහෙම නෙමෙයි දැන් වෙන්න ඕනේ. දැන් බොහොම ස්වාභාවිකව දැන් මේකට ඒ කියන්නේ සක්මන ඔහේ නිකන් ඉබේ කෙරෙන්න දෙන්න. අපිට තේින්නේ හිත දිහා බලාගෙන සක්මන කරන්නයි තියෙන්නේ දැන්. එහෙම ගමන් තේරෙනවා ඒ කියන්නේ දැන් සක්මන කරන කය ඔහේ සක්මන් කරනවා අපි ඉන්නේ හිත දිහා බලාගෙන දැන්. එහෙම කියලා ඊට පස්සේ දැන් එතකොට සමාලාවට කියන්නේ අරමුණු වෙන්නත් පුළුවන් ආවත් අපි එතන එතන විපස්සනා වෙනවා එහෙම කියන්නේ විපස්සනා වෙනවා කියන්නේ අපි හොඳට සතිමත් වුණා නම් ඒක අපිව අතහැරලා යනවා ඊට පස්සේ පොඩ්ඩක් බලන්න නිකන් දැන් ඇස්ස හොඳට අරගෙනද සක්මනේ යෙදෙන්නේ? එහෙමයි. වටපිට බල බල බලා වගේ කරලා තියෙනවා. සමහර ගොඩක් වෙලාවට වටපිට බලමින් එන දකින්න දේව තුලත් මේ අරමුණු එනවද ඒවා කෙලෙස් සහගතද කියලා සිහියෙන් ඉඳගෙන තමයි කරන්නේ. එතකොට එතකොට න්යා හිත ඒවා බැහැ ගන්න ස්වභාවයක් තියෙනවද නැත්නම් හිත දැන් කැමතිද මේ ඒවට බහින් නැතුව බොහොම නිස්කලංකව ඉන්න කැමතිද? එහෙමයි. එහෙම දැකපු දේවල් ඔස්සේ යන බවක් නෑ. දැකපු සෙනෙකින් අතහැරෙනවා. එහෙනම් එහෙනම් ඉතින් හරි. කියන්නේ හරි කියන්නේ දැන් දැන් ආයි අමුතුවෙන් වෙන අරමුණක් මුල් කරගෙන යන කමටහනකට යන්න එපා දැන්. එහෙමයි. ඒ කියන්නේ ආනාපාන සතිය වෙන්න පුළුවන්, පිම්බිම හැකිලිම වෙන්න පුළුවන්. ඒ වගේ අර අරමුණු සහිත පැත්තක කමටහනකට යන්න එපා දැන්. එහෙම නැතුව හිත දිහා හොඳට බලාගෙන හිත දැන් පුළුවන් තරම් හිත දැන් විවේකයෙන් තියන්න. අර දැන් බුද්ධානුස්සතිය වුණත් දැන් මානසිකාරණේ ඔය තියෙන්නේ. මෛත්‍රී කියන්නේ මානසිකාර වලට යන්නේ. ඒ හින්දා තාම බුද්ධාංශය කරනවද? කරන්නේ නැද්ද? එහෙනම් හොඳයි. <laughs> ඒක නේද සමහරලාට බුද්ධාංශයත් කරන්න එපා ගියාම දැන් මේ මේ මේ බුද්ධාගමේද මිස්සරණේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. <laughs> මේ කියන්නේ ඒකෙන් වමනා කරන වැඩේ උනාට පස්සේ ඒකත් අතහරින්නයි තියෙන්නේ. දැන් තියෙන්නේ තනිකර චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ගමනක් තියෙන්නේ. මෙතෙන්දී අපේ යුතුයකම වෙන්නේ හැකිතාක් හිත නිදහසේ පැවැත්වීම. ඒ කියන්නේ හිත හිතට හිතට හැමතිස්සෙම නිකම් පරීක්ෂා කළ බලන්න හිතේ කොයි වෙලාවද ආතතියක් තියෙන්නේ. හිත දැන් ඔය ධම්මානුපස්සනාව දන්නවනේ. ධම්මානුපස්සන අග කොටසේ තියෙන චතුරාර්ය සත්‍යය. එතන එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ හිතේ යම් අවස්ථාවක ආතතියක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් මේ දුක දැනගන්න ඕනේ. දුක තේරුම් ගන්න ඕනේ. ආතතියක් තියෙනවා. දැන් කොහේ හරි කියන්නේ හිරවිල්ලක් තියෙනවා. ඉතින් අපහසුවක් තියෙනවා. අසහනයක් තියෙනවා. අන්න හොඳට තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් තේරුම් ගන්න මේක ඇවිල්ලා තියෙන මොකක් හෝ හේතුවක් නිසා හේතුව තේරෙවි. හොඳට අපි මේ දුක තේරෙනකොට හේතුව වැටහෙනවා. එතන කොහේ හරි ඉතින් හිර වෙලා තියෙන උපාදාන කරලා තියෙන්නේ. එතන එතන මේ අත්හැරීමක් කරන්න ඕනේ. මේ කියන්නේ උපාදාන කරපු තැන අත්හැරුණා නම් ආයෙ හිත නිස්කලංක වෙනවා. ඒ ඒ නිස්කලංක භාවය තමයි දැන් අපි වඩා වඩා මේ හිත පවත්වන්න ඕනේ. අර දැන් අර ඉස්සෙල් කලින් මෑණි කෙනෙකුටත් කිව්වේ. ඒකම තමයි කියන්න තියෙන්නේ. ඒක තනිකර දැන් අපි බොහොම හිත උපේක්ෂාවෙන් නිස්කලංකව හිත හිස්ව තියනවා කියලා තේරෙනවද දැන්? හරි. ඊළඟට හිත තියෙන නිකන් ඇතුළට ඇවිල්ලා නිකන් හිත නතර වෙලාය තියෙන්නේ කියලා තේරෙනවද? රයිට්. එහෙනම් ඒ ඒ නතර වෙලා ඉන්න ස්වභාවයේ බොහොම කියන්නේ සංසිඳීමෙන් ඉන්නවා. සංසිඳීමෙන් ඉන්නකොට දැන් මුළුවන් තරම් දැන් අපි ඉස්සරදි කරන්නේ හොටයක් සමාධි කළා තමයි ඔය தත්ත්වය ගන්නෙ. දැන් සමාධි මුකුත් නැහැ. සම්පූර්ණයෙන් අතහැරලා තියෙන්නේ. يعني හිතට ඔහේ යන්න දීලා තියෙන්නේ. යන්න දෙද්දි දැන් අපි හිතමු යනවා කොහෙට හරි. එතන තමයි විපස්සනා කරන්න තියෙන්නේ. යන්න දිදී එතන එතන විපස්සනා කරන්න ඕනේ. තාම ඒ කියන්නේ ආශ්‍රව ධර්ම, අනුසය ධර්ම යට තියෙනවා ඔක්කොම. ඒ කියන්නේ ඒවා ක්‍රියාත්මකයි. ඒවට දැන් මතුවීම සඳහා දැන් අපි නිදහස නිදහසේ නිදහස දෙනවා. හැබැයි අපි ශක්තිමත් බෑ. ඉතින් අරව ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතන එතන සතිමත් වෙවි මේ ඒ ඒ දේ දැක දැක ප්‍රහාණය කරන්න ඕනේ. හොඳයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. නාසයේ මුලට සිත යොදවාගෙන සිටි විට නලයකින් ජලය ඇතුළු වන වාසේ හුස්ම ඇතුළු වී උදරයේද උණුසුම් කරවා නාසයේ කෙළවරින් උණුසුම් වාතය පිටවන බව දැනිනි. එවැනි වාර 15ක් 20ක් ගෙවන විට වෙනත් අරමුණුවලට සිත ගමන් කළද නැවත සැනින් හුස්ම පිළිබඳ අවධානය මටම නොදැනීම ඇතිවේ. හුස්ම ගන්න අවස්ථාවේ ඇතම් විට නිින්ද යෑමේදී තිගැස්සමක් ඇතිවෙනවා. සේ දැනුණද නිින්ද නොගිය බව මම දනිමි. ඇතම් විට ශරීරයේ උස් පහත් වන ආකාරයේද සිතට දැනේ. මෙහි වැරදි නිවැරදි වග කරුණාවෙන් පහදා දෙන්න. සක් සක්මන් mm. පොඩ්ඩක් ආයෙ කියවන්න මට එච්චරම තේරුන්නේ නැහැ ප්‍රශ්නේ. පරයන්ක භාවනාව. නාසයේ මුල මුලට සිත යොදවාගෙන සිටින විට නලයකින් ජලය ඇතුළු වෙන වාසේ හුස්ම ඇතුළු වී උදරයද උණුසුම් කරවා නාසයේ කෙළවරින් උණුසුම් වාතය පිටවන බව දැනිනි. එවැනි වාර 15ක් 20ක් ගෙවන විට වෙනත් අරමුණු වලට සිත ගමන් කළද නැවත සැනින් හුස්ම පිළිබඳ අවධානය මටම නොදැනීම ඇතිවේ. හුස්ම ගන්නා අවස්ථාවේ ඇතැම් විට නිින්ද යෑමේදී තිගැස්මක් ඇතිවන වාසේ දැනුණද නිින්ද නොගිය බව දනිමි. ඇතැම් විට ශරීරයේ උස් පහත් වන ආකාරයේද සිතට දැනේ. මෙහි වැරදි නිවැරදි වග කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාව. කියන්නේ එකක් සක්මන් භාවනාව. පාදයේ ස්පර්ශ වීමෙන් තද ගතිය සුමත්ත ගතිය උෂ්ණ සීතල දැනේ. වෙනත් සිතුවිලි පැමිණියද මමම එය යටපත් කර ගැනීමට උත්සාහ කරමි. එවිටම නැවත පාද ස්පර්ශය පිළිබඳ අවධානය යොමු කළ හැක. එවිට පාදයේ විලුඹත් ඇඟිලිත් තරමක් තදින් පොළවට ගැටෙන බවද හොඳින් අවබෝධ වේ. දිනක සුළු වේලාවක් අරමුණු කිසිවක් නොමැතිව සක්මන් කළමි. නමුත් පසුව විවිධ අරමුණ අරමුණු මැවි පෙනුනි. මෙය පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව ගැන කියනවා නම් සක්මන් භාවනාවදී දැන් අපි ඔහම කටයුත්ත කරගෙන යනකොට හිතට විවිධාකාර රූප පේන්න පුළුවන්. ඒවා බැහැර කරන්න. ඒ කියන්නේ සංඥා එක්ක නෙමෙයි මේ ගමන සිද්ධ වෙන්නේ. ඒ නිසා විවිධාකාර වෙන චිත්ත රූප ආවට ඒ ඔස්සේ හිතන්න යන්න එපා. මේ කල්පනා කරන්න යන්න එපා. ඒවා හිමීට බැහැර කරා තමන් මේ දැනෙන අරමුණට දාන්න. දැනෙන අරමුණට දාලා දැන් කෙරලා තේනවා හොඳයි. දැනෙන අරමුණට දැම්මා තමන් මේ මේ අපි දැන් කතා කරපු ඉඳ මම හිතනවා මේ තේරෙනවා කියලා. මේ ධාතු ලක්ෂණත් එක්ක හිත පවත්ව ගන්න පුළුවන් නම් මෙනෙහි කිරීමක් දැන් වම දකුණ කියලා ඔසවනවා තබනවා කියන මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. හොඳට මේ ලක්ෂණ එක හොඳට සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්නයි තියෙන්නේ. මේ හරහා තමයි සක්මන දියුණු වෙන්නේ. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී ඔය කියන්නේ අර ආකාරයක් තමයි ඔය පේනලා තියෙන්නේ මේ වතුර බටයකට යනවා වගේ එහෙම නිකන් වැටහීමක් කියලා දෙන එක ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ මේ ඒ විදිහට අර එක්තරා අන්දමකින් අපිට අර තිබිච්ච ආස්වාස ප්‍රසාද ක්‍රියාවලිය ගැන වැටහීම යම් ආකාරයකින් පෙරු මේ නිරූපණය කරන්න පුළුවන්. ඒක නිකන් නිරූපණයක් ආකාරයක්. ඔය ටික ඔහොම කරගෙන යද්දී හිත තව තව ඒක රාශී වේවි. මම හිතන්නේ විශේෂ වෙනසක් කළ යුතු නැහැ හැකිතාක් නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය පවත්වන්න. නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය පවත්වගෙන යනවා. එළියටවත් ඇතුළටවත් හිත ගෙනියන්නේ නැතුව නාසිකාග්‍රේ ප්‍රදේශයේ සතිය පවත්වමින් දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඔව්. ලොකු වෙනසක් කරන්න ඕනේ තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. එක පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී මෙම වැඩසටහනට කලින් උදරයේ පිම්බීම හැකිලිම අරමුණු කිරීමට පුරුදු වී ඇති නිසා නාසාග්‍රේ සිත පවත්වා ආනාපාන සතිය වැඩිම අපහසුය නුපුරුදුය. නමුත් එයද කෙසේ හෝ කලක සිට පුහුණු කර දී කර දී නැත. මේ දිනවලදී නාසාග්‍රේ සිත පිහිටවන ආනාපාන සතිය වැඩිවීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වන බවක් හැඟේ. ඉක්මනට අලස බවක් හා නිතර නිදිමත බවක් ඇතිවේ. නෑ ඇත්තටම මේ දිගට යන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි අනිකුත් කමඨහන් සියල්ල බහා තබලා ආනාපාන සතිය කළ යුතුයි කියලා හිතන්න එපා. අපි පුරුදුලා තේනවා නම් හොඳට පිම්බීම හැකිලිම භාවනාවට ඒක හොඳම කර්මස්ථානයක්. ඒ නිසා පිම්බීම හැකිලිම භාවනාව ඔස්සේ යන්න. ආනාපාන සතියට ඔක්කොමලා එන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ දැන් අර මීට කලිනුත් කතා කරා වගේ ආනාපාන සතියෙන් නැතුවත් මේ කටයුතු සිද්ධ වෙනවා. මේ නිසා ඔව්. ඊට පස්සේ කියලා තියෙනවා පිම්බීම ඇකිලිම කරා කියලා. කරන්න තියෙනවා. හොඳයි. එම නිසා මම නැවත පුරුදුයි ඇති පරිදි උදරයේ පිම්බීම ඇකිලිම දෙස බලා සිටීම සිදු කළ අතර එහිදී ඊතා ප්‍රකටව අරමුණු දැනුණු අතර ඉක්මනින් අරමුණු නොදැනෙන්නට පටන් ගැනිනි. නමුත් විටක නැවත නැවත පිම්බීමක් ඉරීම දැනෙන්නටද විය. නමුත් නිදිමත ඇතිවීම අසල දුබල ලෙස ඇතිවන නිසා ඊට පිළියමක් ලෙස දෙපාවල කැක්කුම වේදනා මතු වෙන අයුරින් නැවත ඉරියව්ව සකසා වාඩි වී භාවනා කිරීම අරඹා ටික වේලාවකින් වේදනා කැක්කුම් තදින් දැනෙන්නට පටන් ගනී. එවිට නිදිමත පහවී යන අතර විනාඩි 20ක් 30ක් අතර කාලයක් හොඳින් පර්යංකේ සිටිය හැක. උදරේ පිම්බීම හැකිලිම නොදැනී යනවා සමගම වේදනාව දෙස බලා සිටිමි. නමුත් වේදනා කැක්කුම් වැඩි වන විට ඉරියව් මාරු කිරීමට මාරු කරමි. වේදනා නොදැනී යනතුරු බලා සිටීමට නොහැක. මෙහිදී වැරදි අඩුපාඩු පෙන්වා දෙනසේක්වා. බලන්න ඕනම් තව ටිකක් පිම්බීම හැකිලිම නොදැනී යද්දි වේදනාවට දානවා කියලා තමයි තියෙන්නේ. තව يعني වේදනා කැක්කුම් එන්න අපිට ඕනනම් පිම්බිම හැකිලිම නොදැනී ගියාට පස්සේ වේදනාවකට දාන්න නැතුව වෙනත් يعني කයේ තද ගතියක් يعني ස්පර්ශ වෙන තැන් වලට දාලා පොඩ්ඩක් බලන්න පුළුවන් වේදනාවක් එක්ක තාම ඉන්න පුළුවන් අර මධ්‍යස්ථ භාවයේ තරම ඒ තරම හැදිලා නැති නිසා හැබැයි ඉතින් වේදනාවත් එක්ක ඉන්න පුළුවන් නම් ටිකක් දුරට ඒකත් ඔස්සේ ගිහිල්ලා හැබැයි ඒ ඉන්න පුළුවන් මට්ටම පෙන්නට පස්සේ ඉතින් ඉරියව් මාරු කරාට වරදක් නැහැ. මොකද ඒ කියන්නේ ඒක සතියෙන් කරන්න. ඉරියව් මාරු කරන එක ෂණිකව අසතියෙන් කරන්නේ නැතුව හොඳට සතිමත්ව ඉරියව් මාරු කරනවා. එතකොට අර අපේ අවධානය වේදනාව තුලම පවත්ව ගන්න. වේදනාව තුලම හොඳට අවධානය පවත්වමින් ඉරියව් මාරු කරනවා. එතකොට මොකද්ද මේ වේදනාවට වෙන්නේ? එතන බොහොම තදබල වේදනාවක් තිබුණා. ඉරියව් මාරු කිරීමත් එක්ක ඔන්න වේදනාව නිකන් සමනය වීමක් වගේ වුණා. අන්න ඒ ඒ ඒ විදිහට මේ වේදනාව ගැනම දැනුවත් වීමක් වෙන්න පුළුවන්. පිම්බීම හැකිලිම භාවනාව කරද්දිත් හොඳින් ඒ කියන්නේ හැම පිම්බීමක් පාසාම දැනුවත් වෙනවා. හැකිලිමක් පාසාම දැනුවත් වෙනවා. ඒක හරහාම පිම්බීම හැකිලිම සංසිඳෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ වැඩේ හොඳින් වෙලා තියෙනවා. තාම අර වේදනාවට වේදනාව නිරීක්ෂණය කරද්දී පොඩ්ඩක් තාම අර ගැටෙන ගතියයි තියෙන්නේ මම හිතන්නේ මගේ හැරලා යාවි විශේෂ වෙනසක් කරන්න උවමනාවක් නැහැ ස්වාමීන් වහන්සේ එයා එතන කියන්නේ තද බල නිදිමත වෙන හින්දා එයා අර ඉරියව්ව වේදනාව ඇති වෙන විදිහට සකසාගෙන කරනවා කියන එක. හැබැයි නිදිමත එහෙමත් කරන එක සුදුසු නැහැ. මොකද අපි නිදිමත එන්නේ අරමුණ සූක්ෂම වුණාට පස්සේ. දැන් අපි දැන් කළා තියෙන්නේ අරමුණ සූක්ෂම වුණා අපිට දැන් ඒ අරමුණ හරහා නිදිමත එනවා. දැන් අපි රළු අරමුණක් මේ හඳුන්ලා දෙනවා. ඉතින් ආපස්සට යන්නේ. අපි පුරුදු වෙන්න ඕනේ මේ අරමුණ සූක්ෂම වුණාට පස්සෙත් මේ සූක්ෂම අරමුණේ නින්දට නොයා පවත්වන්න. ඒ නිසා උත්සාහ කළ බලන්න ඊළඟ අවස්ථාවේදී නින්ද යාවි කමක් නැහැ. මේ මේ පාර ඔන්න නින්ද ගියා. බලන්න එන එන පාරත් උත්සාහ කළ බලන්න කොහොමද මේ නින්ද නොයා පවත්වන්නේ. දැන් හොඳට අරමුණ ඒක රාශී වේගෙන එනවා මේ බිම්බිම හැකිලියෝම හොඳට වැඩිගෙන එනවා. ඔන්න සියුම් වුණා. හොඳට ධාතුන් මොනවා මොන හරි බලබලත් හිටියා. බලබලා ඉඳද්දී ඔක්කොම නිකන් සංසිඳලා වගේ ගියා. හැබැයි නිින්දත් ඔන්න නිින්දට වැටුණා. ඊළඟ පාරත් බලන්න. ඔහොම ඒ කියන්නේ අපි මේ නිින්ද කඩන්න කියලා අරමුණ සම්පූර්ණයෙන් මාරු කරනවා කියන එක හරි ක්‍රමයක් නෙමෙයි. අපි අපි සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මේ සූක්ෂම මට්ටමෙත්, ඊටාම සියුම් මට්ටමෙත් සතිමත්ව නිින්දට වැටෙන්නේ නැතුව පවත්වන්න හිත පුරුදු කරන්න ඕනේ. ඒකයි අවශ්‍ය වෙන්නේ. නිසා මේ ඉරියව්ව දරදඬු කරන්නවත්, ඉරියව වෙනස් කරන්නවත් යන්න එපා නිින්ද කඩා ගැනීම සඳහා. හොඳයි. ඒකෙම සක්මන් භාවනාව. ඔව්. මෙම වැඩසටහනට සම්බන්ධ වීමට පෙර මා සක්මන් භාවනාව සිදු කළේ පළමුව සිටගෙන සිටින ඉරියව්වට සිත යොමු කර ඊළඟට ගමන් කරන්න සිතෙනවා ගමන් කරමි ලෙසත් එතෙන් සිට ඔසවනවා ගෙන යනවා තබනවා නවතිනවා හැරෙනවා ආදී ලෙස සිතමිනි තවත් විටක සක්මන් කරමින් බුදුගුණ මෛත්‍රිය පිළිකුල් භාවනාව කිරීමට පුරුදු වී සිටියෙමි. මේ දිනවල ඔබ වහන්සේගේ උපදෙස් අනුව පාදයේ ස්පර්ශයටම සිත යොමු කරමින් පාදයේ දැනෙන රළු බව, සිනිඳු බව, තෙත් බව, උණුසුම් බව ආදී මතුවන කැක්කුම් ඒ ඒ මොහොතේ දකමින් සක්මන් කරමි. බාහිරයට සිත විසිරීම අඩුය. අනිත්‍ය අතීත හා අනාගත සිතිවිලි ඉඳ හිට මතුවී එන නමුත් ඉක්මනින්ම බැහැර කරගත හැකිය. පර්යංක භාවනාවේදී මෙන් ඇතිවන නිදිමත ඇති නොවේ. දිගට පැයක් පැය එකහමාරක් උවද සක්මනේ යෙදීමට සිටේ. ඔබ වහන්සේට වහා වහා චතුරාර්ය සත්‍ය. මේ කිසි වරදක් නැහැ. සක්මන හොඳටම කරනවා. ඉතින් අර කලින් කරපු ක්‍රම ටික අත්හැරලා දැන් මේ හොඳට ඒ මේ දැනෙන දේත් එක්ක හිත පවතිනවා. මේ යන විදිය හොඳටම හොඳයි. හරි. ගරු ස්වාමින් වහන්ස මුල් දිනවලදී පරයක් පරයන්ක භාවනාව වරහන් ඇතුලේ දෙදෙන නමාගෙන පැය එකක් පමණ කාලයක් කිරීමට හැකිවිය. පසුව මෙම භාවනාව කරන විට පාදයේ තදබල වේදනාවක් ඇතිවිය. මෙම වේදනාව කෙසේවත් යටපත් කළ නොහැකි වීම නිසා ඉරියව්ව වෙනස් කළෙමි. ඉන්පසු නැවත පහසුවෙන් ආනාපාන සති භාවනාව වැඩිවීමට හැකියිය. මෙසේ තදබල වේදනාවක් එන අවස්ථාවක ඉරියව්ව වෙනස් කර නැවත ආනාපාන සතියට සිත යොමු කර භාවනා කරගෙන යෑම පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ත්වන් සරණයි. ඉතින් අපිට පුළුවන් ආනාපානයේම හිත පවත්වමින් ඒතන අරමුණේම තියාගෙන ඒක කඩා ගන්න නැතුව නිකන් නිකන් හොරෙන් මාරු කරනවා වගේ මේ ඉරියව්ව නිකන් පසුබිමකින් පිටිපස්සෙන් වගේ ඒ මේ ඉරව මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන සතියේ තිබිච්ච සතිය ආනාපානෙන් අයින් කළා මේ ඉරියව මාරු කිරීම කියන ස්වභාවයට යොමු කරගන්න. අපි මේ පාදේ වෙනස් කරනවා නම් පාදේ මේ වෙනස් කරන ස්වභාවය දැන ගැන දැනුවත් වෙනවා. ඒ ගැන සතිමත් වෙනවා. ඒ කටයුත්ත සතියෙන් කරනවා. ඒ කටයුත්ත සතියෙන් කළා නැවතත් ආනාපානෙට එනවා. ඒක කොයි දෙයක් වරදක් නැහැ. මොකද අපි මෙතෙන් මේ කොයි ක්‍රමේදිත් සතිය අඛණ්ඩව තියෙනවා. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මා වර්ෂ 5ක් පමණ සිට භාවනාව ප්‍රගුණ කරමි. මූලික කර්මස්ථානය ආනාපාන සතියයි. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති භාවනා සැසිවාරයේදී සිත නිස්කලංක තැනකට එනතෙක් භාවනා කර ඉදිරි උපදෙස් අපේක්ෂා කරන විටදී එසේ නිස්කලංක සිත දෙස බලා සිටින ලෙස ඔබ වහන්සේ කාරුණික උපදෙස් ලැබුණි. එසේ නිස්කලංක සිත දෙස බලා සිටින විට සිතුවිලි මතුවී නැති වී යයි. ඒ ගැන තැකීමක් නොකර බලා සිටින විට නොඑක් හැඩතල මතුවී බොඳ වී යන ස්වභාවයක් පැවතුණි. දැන් එම తත්වේද නැති වී සිත විසිරෙන ස්වභාවය බොහෝ දුරට පාලනය වී ඇත. සිතුවිල්ලක් මතුවන විට චිත්තානුපස්සනාවේ දැක්වෙන පරිදි කුමන සිතිවිල්ලක්ද යන්න අඳුනාගත හැක. මෑතක සිට භාවනා කිරීමට ඇති උනන්දුව අඩු වී ගැඹුරු දහම් කරුණු ඇතුළත් ධර්මදේශනා ශ්‍රවණය කිරීමට සිත පෙළඹෙන ප්‍රවණතාවයක් වැඩිය. මගේ ප්‍රශ්නය වී ඇත්තේ මෙම භාවනාවට ඇති උනන්දුව නැතහොත් වීරිය නැවත වඩාගන්නේ කෙසේද යන්නේය. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශක් අපේක්ෂා කරමි. දෙක මම මේ මට්ටමේදී එච්චරම ලොකු ගැටලුවක් නැහැ මේ සුතමේ ඥානය වර්ධනය කරගත්තට. මොකද දැන් සෑහෙන්න Tamanta සිතගෙන වැටහීමක් තියෙනවා. අ කියන්නේ අපි සුතමේ ඥානය හානි කර වෙන්නේ මුල් යුගවලදී. ඒ කියන්නේ අපි සුතමේ ඥානෙ ඉස්සර කරගෙන මුල්ම කාලෙදි භාවනා කරන්න ගියොත් එහෙම සම්පූර්ණයෙන් අවුල් වෙනවා. නමුත් දැන් මේ මට්ටම වෙනකොට හොඳට සෑහෙන්න සතිය දියුණු වෙලා තියෙනවා. සමාධියක් දියුණු වෙලා තියෙනවා. ප්‍රඥාවක් දියුණු වෙලා තියෙනවා. ඒ නිසා තමයි හොඳට දැන් එන සිතුවිලි වලට අහු වෙන්නේ නැතුව, එන සිතුවිලි වලට මුලා වෙන්නේ නැතුව චිත්තානුපසනාවේ යෙදෙන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි අවධානය යොමු කරපු පමණින් ආපු අකුසලසිත අපිව අතහැරලා යන්නේ, පහ වෙලා යන්නේ. ওই මට්ටමේදී ප්‍රශ්නයක් නැහැ මේ පොතක් පතක් බැලුවට. ඒ කියන්නේ ඒ හරහා මොකද දැන් සෑහෙන්න හොඳට සූක්ෂමත් විදිහට අපේ ප්‍රඥාව යොදවමින් තමයි ඊට පස්සේ යන්න තියෙන්නේ. නිසා පොඩ්ඩක් මේ කියන්නේ නුවණ පැත්ත අවදි කරගත්තට වරදක් නැහැ. සක්මන ගැන තියෙනවා. ඔව්. සක්මන් භාවනාවේදී පොළව পায় තබන විටදී දැනෙන දේ දෙස සිත යොමු කිරීම පමණක් කරමි. මොකද්ද ආයි කියන්නේ? සක්මන් භාවනාවේදී පොළවේ পায় තබන විටදී දැනෙන දෙය දෙස සිත යොමු කිරීම පමණක් කරමි. සිත විසිරෙන ගතියක් ඇතත් ඉක්මනින් නැවත සක්මන කෙරේ අවධානය යොමු කළ හැකිය. මේ ගැනද වැඩිදුර උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගේද ප්‍රශ්නේ? පොඩ්ඩක් උත්තර දෙන්න කාගේද ප්‍රශ්නේ? හොඳයි තෙරුවන් සරණයි. ඉඳගෙන කරද්දී මේ කියන්නේ කෙලින්ම වෙන මොකක්වත් කමටහනකට යන්න නැතුව දැන් හිත දිහා බලන් ඉඳීමක් කරන්න කියලා මම මීට කලින් වතාවදි කිව්වද? ඔව් ස්වාමීන් වහන්සේ දැන් අර ගිය සැරේ දෙසැම්බර් වල ආපුවාම මේ අර කීප දෙනෙක්ම ඒ වගේ මේ ඒ தත්ත්වයට ආවහම දැන් අපි භාවනා කරගෙන ගිහිල්ලා කම්පණේ මොක්කොම ඇතිලා ඊට පස්සේ ඒවත් ගොඩක් සමනේ වෙලා ඊට පස්සේ මේ අර නිස්කලංක තැනකට ආවා. ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා මේ නිස්කලංක තැන දෙහැම අවධානයෙන් බලාගෙන ඉන්න කියලා. හොඳයි. දැන් ඒ කියන්නේ ඒ ස්වභාවයේ හිත පවත්වන්න පුළුවන්ද ටිකක් වෙලා? ඔව් පුළුවන්. පුළුවන්. එතකොට ඒ ස්වභාවයේ අපි දැන් ඕනේ නම් ඒ ස්වභාවයේම වෙනේවට එන්න නොදී ටිකක් වීරය පාවිච්චි කළා පැයක් ඉන්න පුළුවන් හැකියාව තියනවාද? එහෙම මේ හැමතිස්සෙමින් බෑ සාමාන්‍යයෙන් පැයක් වගේ ඉන්න පුළුවන්. නෑ මම කියන්නේ ඔව් ඉඳගෙන භාවනා කරද්දී ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳයි. ඔව් මේ දවස්වල ටිකක් දැන් ආවට පස්සේ නැවත ආවා. අඩු වෙලා තිබුණා. ඉතින් නැවත ආයෙත් එතනට යන්න පුළුවන් ශක්තිය තියෙනවා. දැන් බලන්න ඒ ඒ මේ ඒ தത്വෙම අඩු ආයාසයකින් පවත්වන්න පුළුවන්ද කියලා. ස්වාමීන් වහන්සේ දැන් මෙහි භාවනාවට ආවට පස්සේ ආයාසයක් ඕන නැහැ වාඩි වුණාම එතනම ඕන වගේ ඔය මට වෙන ආනාපානේ චුට්ටක් බැලුව ගමන් ඉතින් ඊට පස්සේ අවශ්‍ය දාන්න පුළුවන්. ඔව් අවශ්‍ය වෙන්නේ. ඔව්. හරි. එහෙනම් කියන්නේ කියපු දේ හරි. මේ කියන්නේ හිත දිහා බලාගෙන යන්න පුළුවන්. සක්මනේදිත් බලන්න දැන් විශේෂයෙන් අර විදිහට මේ ධාතුන් වලටම දාන්නුම නැහැ. අවශ්‍ය නම් විතර පොඩ්ඩක් පොඩි වෙලාවක් ගිහිල්ලා දැන් දැන් තනිකර හිත දිහාම තමයි යන්නේ දැන් අනුදෙනුව. චත්තාලමතර ධම්මන පැත්තෙන්ම තමයි යන්න තියෙන්නේ. ඔව් සිතයි කයයි එකට වගේ යනනවා හොඳට දැනෙනවා ඉතින්. ඔව්. ඒ කියන්නේ දැන් අර මීට කලින් කිව්වා වගේම තමයි. දැන් මෑණි කෙනෙකුට එහෙම විස්තර කරේ. ඒ දේම තමයි. මෑණි කෙනෙකු කීප දෙනෙකුට ආද විස්තර කරේ. ඒ දේම තමයි කරන්න තියෙන්නේ. ඔව්. විශේෂ යමක් අපි මෙතෙන්දී ඒ කියන්නේ අපිට මේක දැන් අර බලෙන් ඉස්සරහට යවන්න බෑ. දැන් පොඩ්ඩක් දැන් හැමදාම භාවනා කරනවද? ස්වාමිනාච දැන් ඔව් මම සාමාන්‍යයෙන් ඉතින් පහුගිය ටිකේ අතෑරිලා වගේ තිබුණා. ඉතින් පෞද්ගලික ප්‍රශ්නේ මැද වුණාම එහෙම නැත්තම් මම භාවනාව නිරන්තර කරගන්නවා කොහොම හරි. දවසට විනාඩි පැය භාගයක් හරි කරගන්නවා. එහෙම નિયમિત වෙලාවක් නෑ මට. හොඳයි. එතකොට නිකන් අපි තුමු දවසේ අනිත් වෙලාවෙදී මොනවාමන හරි අනිත් අය එක ගැවසුනා. හරි මේ දැන් කුණු කන්දල් ටිකක් ඔලුවට එකතු වෙනවානේ. කුණු කන්දල් ඔය හරියට එනවා. ඒ ටික සුද්ධ කරගන්න පුළුවන් දර පැය භාගෙදී. ඒ ඒ වෙලාවම මම සුද්ධ කරගන්නවා. හුඟක් වෙලාවට මේක වැඩ නිකන් කුණු කන්දලක් නේ ඔලුවට ආවේ කියලා මම කොහොම හරි තල්ලු කරනවා ඒක. හොඳයි. ඊට පස්සේ අර පැය භාගයට ආවහම පස්සේ සෑහෙන හිත සුද්ධයිද? ඔව් සුද්ධයි. ඒ වෙලාවට බොහොම නිස්කලංකයි. ඒ පොඩි වෙලාවක් තමයි ගෙදරදී මට හම්බ වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ කරනවා. හොඳයි. වැඩේ හොඳයි. මේ ම්ම් ඒ කියන්නේ අපි දැන් ඒ කියන්නේ කෙලස් දැකතක අතහැර අතහැර ඒ කියන්නේ කොහොමද මේකෙන් ගැලවි ගැලවි හිත අහු වෙන්න නොදී මාය දාන වෙට්ටු වලින් බේරි බේරි යන්නේ කොහොමද? ඒක තමයි කරන්න තියෙන්නේ. ඒ අපිම දැන් අපේ තියෙන ඒ වංචනික ස්වභාවයන්, උපක්‍රේෂ ස්වභාවයන් හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනා ගන්න තමයි අර අපිට පාවිච්චි කරන්න පුළුවන් අර බොහොම නිස්කලංකව ඉන්නවා. ඒ ඉන්නේ වැඩි වීරයකින් නෙමෙයි. අන්න ඒක තමයි තේරුම් ගන්න. මුලදී අපිට වීරය පාවිච්චි කළා යතන ඉන්නේ. පස්සේ පස්සේ බොහොම නිදැල්ලේ ඉන්නේ. හිතට යන්න දීලා ඉන්නේ. හිතට යන්න දීලා ඉඳද්දිත් ඔන්න මොන හරි අරමුණක් එනවා. දැන් ඒක එක පාට ආපු ගමන් ගහලා දාන්නේ චුට්ටක් අපි බලන් ඉන්නවා මේ ආවේ මේ يعني ක්‍රම රාශියක් බලන්න පුළුවන්. එක්කෝ ආපේ එක්කනට ඔහේ යන්න දෙන්න පුළුවන්. එක්කෝ ආපේ එක්කනාගේ ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්. මේක තණ්හාවක් නිසා ඇවිල්ලාද, මාන්නයක් නිසා ඇවිල්ලාද, ditthියක් නිසා ඇවිල්ලාද මේ මම එක් හදන්න හදනවද ඕන කියලා ඉතින් චුට්ටක් බලන්න පුළුවන්. ඒ ටික බලුවා නම් එයා අතහැරලා යනවා. අ ඉතින් ඔය වගේ ඉතින් ඉතින් අර ඒවා හිත විසින්ම එතන එතන යොදා ගන්නවා. අපිට ඒකෙත් සමාලාට පාලනයක් නැහැ. සමාලාට නිකන් ඒ මොකක්වත් නැහැ. මේක ආපු ගමන් නිකන් හිතට තියෙන ආතති ගතියක්. හිත හිත නිකන් ලොක් වුණා වගේ වෙනවනේ. එතකොට තේරෙන්නේ ඔන්න මං අල්ලගත්ත කොහේ හරි. ඉතින් එතන හිමීට තේරුම් අරගෙන අතහරින්න තියෙන්නේ. අතහැරියට පස්සේ ආයෙත් හිත නිස්කලංක වෙනවා. අපේ යුතුයකම වෙන්නේ නිස්කලංක භාවය ටික ටික තේරුම් ගන්න ඕනේ. නිස්කලංක භාවය තේරුම් ගන්නවා. ඊළඟ අනිත් කටයුතු කරද්දි දැන් බලන්න වෙන වෙන කටයුතු කරද්දිත් අපි තුමු ඇවිදිනවා. ඔන්න අපි තුමු වෙන ගමනක් යනවා. ඒ ඇවිදිද්දිත් බලන්න බැරිද මේ හිත නිශ්ශබ්දව තියාගෙන හිත හිත නතර කරගෙන ඇවිදින්න බැරිද? පුළුවන්කම තියනවද දැන්? පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් ඒත් ගෙදර වගේ පුළුවන් ඉතින් එළියට ගියාම ඉතින් පරිසරෙත් එක්ක හරි අමාරුයිනේ. යනවා. ඔව්. ඔව් ඒ නිසා ඉතින් ගෙදරදී මම හුඟක් දුරට හිතනවා එහෙම. දැන් එළියට ගිහිල්ලා තියෙනවා නම් ඒත් තේරෙනවා මම කරන වැඩේට නිරන්තර ගන්නවා. ගන්නවා. හොඳයි. ඒ යන විදිහ හොඳයි. ඒ කියන්නේ හිතේ ටික ටික ආතති ගතිය අඩු වෙන බවක් තේරෙන්න ඕනේ. තේරෙනවා නම් හරි. ඒ කියන්නේ අපි තාම අල්ලනවා. ඒ කියන්නේ කීක ගැටෙනවා, ඇලෙනවා. තාම තියෙනවා. තියෙනවා හැබැයි ඒ ඒවැයි ඒ ඇලෙන ගැටෙන වෙලාවල් වලදී අපිට තේරෙනවා මේ මෙතන තැන් ඇලුනා මෙතන මෙතන ගැටුණා කියලා අර අර කුණු ටික අහු වෙනවා. අහු වෙනවා. ඒ ටික අහු අහුණාට පස්සේ ඉතින් ආයෙ නිදහස් කරගන්නවා. එහෙම ගමනක් තියෙන්නේ. ඔව් එහෙම. යන විදිය හොඳයි. වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. අ ඒ කියන්නේ මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මුළු සමාජයෙන්ම අයින් වෙලා දැන් මේ මේකම දිහා බලන් ඉඳීමක් නෙමෙයි වමනා වෙන්නේ. මෙතෙන් දැන් සමාජයත් එක්කත් ඉඳද්දි තමයි මේ ටික ඇවිස්සෙන්නේ. ඔව් සමාජයක මට වැඩියෙන් ඉඳ වෙනවා. ඉඳ වෙනවනේ ඒක තමයි. දැන් මේ කතාවෙන් තේරුනේ ඒකයි. දැන් මේ ඒ ඉඳද්දි තමයි මේ කෙලස් තාම තියෙනවා කියන එක තේරුම් යන්නේ. මේක තාම මෙන්න මේවා තියෙනවා. මෙන්න මෙතන තාම මම දුර්වලයි. කියන එක අපේම තියෙන දුර්ලතා ටික අපේම තියෙන මොකද්ද උපක්ලේශ ටික අපේම ඒ මේ අපේ තියෙන පුරුදු ටික හැබැයි තියෙනවානේ ඒ ඒ ටික අපිම තේරුම් ගන්න ඕනේ දැන් ඉතින් බුදුරජාන් වහන්සේ නැහැනේ ඉතින් අපිට ඇවිල්ලා මොමුල මෙන්න මෙතන තියෙනවා මෙතනත් හදාගෙන කියලා පෙන්වන්න අපිම තේරුම් ගන්න ඕනේ අපිම හොඳට දැක දැක ඒ පුරුදු තේරුම් ගනිමින් අපිව මුදව ගන්න ඕනේ ඔව් එහෙම තමයි යන්න තියෙන්නේ ඒ කියන්නේ ආයේ ඒ කියන්නේ මැනේට තේරලා තියෙනවා වැඩේ දැන් තනිකර ප්‍රායෝගික භාවනාවක් තියෙන්නේ. එහෙමයි සමහරවිට. හොඳයි. හොඳයි. සක්මන් භාවනාවේදී මොකද කරන්නේ? සක්මන් භාවනාවේදී සමිලාංශ මම ඉස්සර ඉතින් අර ඉදිරියට ගෙනියනවා උසනවා ඒව අවශ්‍ය නැහැ. ඒවා දැන් ඒ කෙරෙන්නේ නැහැ. ඒ වගේ නිකන් හිත බොහොම මේ සරල විදියට ඉන්නමයි බලන්නේ. එකම දෙයයි බලන්නේ. හිතයි කයයි එකට යනවා විතරයි බැලෙන්නේ මම. හොඳයි. කමන්න. නැත්තම් වෙනසක් එනවා මට. ඒක නිසා අර විදියටමයි බලන්නේ. හරි. ඒ කියන්නේ අපි අනවශ්‍ය දර අරමුණක් එක්ක දාන්න ගියොත් හිතට වෙහසක් එනවා. ඔව් වෙහසක් එනවා. අරමුණු වලින් තොරව හොඳට හිත තියෙන වෙලාවට හිතේ වෙහසක් නැහැ. ඔව් ඒක ඉතින් يعني බුද්ධ වචනේම තියෙනවා. බුද්ධ වචනේම කියනවා සනිමිත්තා භික්ඛවේ uppajjati papaka akusala dhamma no animitta. සනාරම්මනා භික්ඛවේ uppajjati papaka akusala dhamma no anarammana. යම් අවස්ථාවක අපි නිමිති අරගෙන අපේ හිතේ සංඥා බහුල වෙනවා නම් සංඥා ඔස්සේ හිත යනවා නම් ඔන්න අකුසල පැත්තකට ගිහිලා තියෙනවා. ඔන්න ආතතියක් දැනෙනවා. ඔව්. ඊළඟට අරමුණක් එක්කමයි හැමතිස්සෙම අකුසලයක් එන්නේ. ඔන්න අරමුණක් ඇසුරු කරමින් හිත තියෙනවා නම් ඉතින් අරමුණු රහිතව ඉන්නත් බෑ හැමතිස්සෙම. කටයුතු කරනවා කියන්නේ අනිවාර්යෙන් අරමුණුත් එක්ක ඉන්න වෙනවා. හුඟක් රාජකාරී බහුල නම් අනිවාර්යෙන් ඔයාලට ඔය බහැලා වැඩ කරනවානේ. එතකොට අනිවාර්යෙන් ඔක්කොම ටික එනවා කුණු ටික ඇතුළට තියෙන්නේ. ආතතියක් ගොඩ නැගෙනවා. ඉතින් ඒ කියන්නේ කෙලස් ටික තියෙනවා. ඒ ඒ ඒ ඒ ටික හැබැයි දවසේ කොහොම හරි සුද්ධ කරලා දාන්න. දවසේ සුද්ධ කරලා ආයි මෙයාව මේ ගන්න සුද්ධ කරලා ගත්තා. ආයෙ අනිත් දවසේ තෙලියට දානවා. ආයෙ ඉතින් කුණු ටිකක් අහු වෙනවා. මේ ටිකක් සුද්ධ කරගත්තා. ඉතින් මෙහෙම සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඉහළ බලමු නේද? හොඳයි. <laughs> හරි. ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්නයක් තිබෙනවා. ඔව් කියන්න. ඔව්. ඒ රසන්නේ ස්වාමීනි. ඔව්. මම මේ භාවනාවට දෙසරයක් දෙවෙනි භාගේ මම මේ ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඉතින් මට දවස් දෙකක් විතර නම් වාඩි වෙලා කරන භාවනාව ටිකක් දැනුන්නේ. දැන් පෙරේදා ඉඳලා මට වාඩි වෙලා ටික වෙලාවක් යනකොට සිත මේ අරමුණ වලට යන්නේ නැතුව හොඳින් පවත්වාගෙන යනකොට දැනෙන්නේ නැතුව වගේ යනවා. නිකන් උඩ ඉන්නවා වගේ දැනෙන පැයක් විතර වගේ එහෙම ඉන්න පුළුවන්. පෙරේදා එහෙම ඉන්න වෙලාවේදී මට දැනුන්නේ මුකුත් මම කය කොහෙද තියෙනවත් කියලා. ටිකක් වෙලා යනකොට මේ ලොකු කරවලක් වගේ දැනෙලා මට හිතෙනවා මට නිින්ද ගියාදෝ කියලා වගේ හිතනකොට නේ නිින්ද ගිල්ලත් මේ මහවැස්ස වහින සද්දෙත් ඇහෙනවා ඊට පස්සේ පොඩි වෙලාවක් ඉන්නකොට නිකන් අර කරවලත් එක්කම නිකන් කහ පාටට වගේ චූටි වලාකුලක් වගේ යනවා දැනුණා මම ඒක දිහා චුට්ටක් කරලා බලන් ඉඳලා ටික වෙලාවකින් මට දැන් මට හිතෙන දැන් පැය ඉවර ඇති වගේ කියලා හිතලා ආපහු කයට එනකොට නිකන් වල්ගෙච්ච ගතියක් තිබුණා අත එහෙම කරගන්න. මොකක්ද තිබුණේ? නිකන් ඇඟ ගල් වෙලා වගේ. ආ. හරි. අත එහෙම කරගන්න බැරි. يعني ඒ ඒට කලින් අර කැතුලේද හිටියේ? ඔව්. එහෙම හිටියේ. නිකන් එන්න බැරිකමකුත් එහෙම වගේ නිකන් මැදි වෙලා වගේ වගේ ඉඳලා. දැන් පැයක් ඉවර ඇති කියලා හිතලා මම ආපහු කයට පිටිනුට කයත් නිකන් මේ දැනෙන්නේ නැහැ. හරි. මම අරින් අත මේවා කරලා සිහිය පිටවගෙන මේවා කරා. ඔව්. සක්මන් භාවනාවේ මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී ටික දුරක් යනකොට සිත විසිරෙනවා යාපව ගන්න පුළුවන් සන්නහංශ. අද භාවනා කරද්දී සක්මනේදී දැන් අර වම දකුණ කියන්න ඕනෙත් නැහැ. නිකන් අරමුණුත් එක්කම යන්න පුළුවන් සිත වැඩි පිටට යන්නේ නැහැ. අනුගෝණී කෙරවලට යනකොට යනකම් එන්න පුළුවන් ආපහු එනකම් එන්න පුළුවන්. යන විදිහ හොඳයි. ඒ කියන්නේ මේ සක්මන් භාවනාව තව ටිකක් හොඳින් කරන්න. අතෙන්දී දැන් අද විතරද මේ කලවරකට යනවා වගේ එක අතගෙන ආවේ නැත්නම් ඊට කලින් වෙලා තියෙනවද? නෑ සන්නේ පෙරේදායි තමයි දැනුනේ එක. දවස් දෙකක් ඒවා මට දැනුන්නේ නැහැ වැඩිය. ඔව්. දැන් ඉච්ච එක දවසේ තමයි ඉජරටම ගිහිල්ලා එහෙම නිකන් ගියලා ඉන්නවා වගේ දැනෙලා එහෙම දැනුනේ. ඔව්. ඊට පස්සේ වහන්සේගේ කමඨාන් සුද්ධ කරනකොට මම තේරුම් ගත්තා වහන්සේ කිව්වනේ ඒව බල බල ඉන්න එපා ආපහු කයට ඇවිදින් කයේ තියෙන දේ බලන්න කියලා. එතස මම අද උදේ භාවනාවේදී මට ආයෙත් ඒ වගේ සිද්ධ වුණා. මම ඊට පස්සේ ආයෙ හිමීට හිමීට මම කයට හිත පිටවාගෙන බලාගෙන බලාගෙන ඉන්නකොට මේ පපුව මැද ටිකක් මම කවදාවත් දැකලා දැනෙන්නේ නැති විදිහට තදින්ම ගහන්න ගත්තා. ඊට පස්සේ ආයෙ ටිකක් ආයෙ ඒක නැතුව ගිහලා ආයෙ තෙන්ඩ ගන්නකොට එහෙම ආයෙ දැනුන්නේ නැහැ ඒක. ඊට පස්සේ ආයෙ මම මේ ධනිස් වලට බොහන්සි කියු පරිදි ධනිස් වලට. ඔව්. හොඳයි. අපිට ඒ කියන්නේ පැති කීපකින්ම යන්න පුළුවන්. ඒ කියන්නේ ඔය හරහා ගිහලා ටිකක් සමාධි පැත්ත දියුණු කළා. ඊට පස්සේ මේකට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෑනියෝ කරා වගේ අතෙන්ට වැඩි යන්න නොදී ඒ කියන්නේ ඒක නිකන් මතු වේගෙන වගේ එනකොට හිත ඒකඟතාවය හැදෙනකොට එහෙම්ම කයට දාලා කය යන්නත් පුළුවන්. එනර ගොඩාක් ළඟින් ඕනේ පැය විනාඩි 10 15ක් වගේ ඉන්නකොට සමාධිමත් දැනෙන්නේ නැති ගතිය යනවා. එහෙනම් කයට දානවා නම් ඊට කලින් දාන්න. ඒ කියන්නේ දැන් දැන් තේරෙනවනේ දැන් මේකේ හුඟා ගියොත් එහෙම කාය පස්සද්දේ වෙලා කයෙන් අරමුණක් හොයාගෙන නැති වෙනවා. ඒ නිසා ඊට කලින් එච්චරට දුරට සමාධි කරන්නේ නැතුව ඊට මෙහාදී කයට දාන්න. කයට යොදලා කයේ තියෙන දෙයක් කියන්නේ කය කයට යොදලා ඒ අරමුණු ගැන තේරුම් ගන්න ඒවැයෙන් හොඳට හිතේ හැකියාව හදාගන්න ටිකක් කාලයක් යනවා. එහෙනම් ඒ ටික කරමු එහෙනම්. ඒ කියන්නේ කය විශේෂයට මේ යන්නේ ඉස්සලා කය දැනෙන වෙලාවෙම කය ගැන බලන්න. බලන්න. කය දැනෙන මොකද සමාධි ශක්තිය දැන් සෑහෙන්න හැදිලා තියෙන්නේ. ඒ නිසා හොඳට කයට යොමු කළා. කයේ දැන් දැනන දේවල් අපි දැන් තේරෙනවනේ මේ 13 ලක්ෂණ ගැන අපි දැන් හැමදාම ඔය කතා කරන්නේ. ඒ ටික හොඳට තේන තැන් තැන් හොඳට බල බලා හොඳට නිරීක්ෂණය කරමින් ඉන්නවා. එක තැනක් නිරීක්ෂණය කරනවා. එතන අපි නොදැනී වගේ යනවා නම් තව තැනකට දානවා. එතන හොඳට නිරීක්ෂණය කරනවා. ඔය තියෙන මට්ටම හරහා, ඒ කියන්නේ මේවා හොඳට දැනෙන තව තව මෙතන බලද්දි දැන් ඒවා තව තව තීව්‍රව දැනෙන්න ගලේවි. හොඳයි. හොඳයි. තේරුණා. හොඳයි මම හිතන්නේ අදට අපි නතර කරමු කියලා. මම අර මෑණියන්ගේ ප්‍රශ්නේ මේ ඊයේ ගාතාවේ පද දෙක ලියාගෙන ආවා. අපි හෙට කතා කරමු නේද එහෙනම්. හොඳයි. <laughs> මේ ඔන්ලයින් එකත් ඉවර කරලා යන්නත් පුළුවන්. ඊයේ මේ ප්‍රශ්නයක් අහුවේ මොකද්ද මේ අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණා අනුපු අනුපුම්බං ජහන්ති මේ විවාහම හම්බුනේ මේ අච්චෙන්ති සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා දේවතා සංයුත්තේ සංයුත්තනිකායේ සගාතා වර්ගයේ ඒකේ තමයි මේ මේ මේ ගාථාව ඇවිල්ලා තියෙන්නේ. අච්චෙන්ති කාලා පරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති. ඒ එවං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛා වහාහීනි වහානීති කියලා දේවතාව කියනවා. බුදුරජාණන් වහන්සේ ඒකම කියලා අන්තිම පදේ විතරක් වෙනස් කරලා කියනවා ලෝකාමිසං පජහේ සම්තිපෙක්ඛෝති කියලා. සන්තිපෙක්කුති. මම මේ මේක දෙන්නම්. මේ මෑණියන්ගේ ප්‍රශ්නෙමයි මම මේක ලිව්වේ. මේක මම දීලා යන්නම්. ඉතින් මේකේ අදහස වශයෙන් කියලා කියන්නේ දැන් මේ අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ. මේ කාලය ඉක්මලා යනවා. කාලය ගත වෙනවා. තරයන්ති රත්තියෝ. රාත්‍රී ගෙවිලා යනවා. ඊළඟට වයෝගුණ අනුපුබ්බය අනුපුබ්බං ජහන්ති. මේ අපේ තියෙන මේ ආයුෂය ක්‍රමානුකූලව අපිව අතහැරලා යනවා. එක එක යුග අපි පසු කර කර යනවා. අපේ තිමිච්ච බාල කාලේ අපි අපිව අතහැරලා ගියා. තිච්ච තරුණ කාලේ අතහැරලා ගියා. අපි තුමු මැදි වයසත් තුන ඒකත් පසු කළා ගියා. මේ විදිහට අර වයසට අදාළ දේවල්, අපේ ජීවිතයට අදාළ දේවල්, ආවිෂයට අදාළ දේවල් අපිව කොටසෙන් කොටස අපිව අතහැරා අතහැර යනවා. ඊළඟට ඒ ඒතම් භයං මරණේ පෙක්ඛමානෝ. දැන් මේ මේ විදිහට මේ මරණේ පැත්තටයි යන්නේ. මේ මරණේ පැත්තට යන මේකේ තියෙන මේ තියෙන බය දැකලා దేవතාවා කියනවා පුඤ්ඤානි කෛරාත සුඛා වහානීති. මේ හින්දා පුළුවන් තරම් මේ කුසල් කරගන්න කියලා దేవතාවා කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ පුඤ්ඤානි කෛරාත කියන එක වෙනුවට ලෝකාමිසං පජහේ සම්තිපෙක්ඛෝති. මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ශාන්ත පදයක් නිවන් පදය කැමති කෙනා නම් ලෝකාමිසය කියලා මෙතන තින් කාම ගුණයන්. ඒ කියන්නේ මේ පස්කම් ගුණය අතහැරලා දමලා මේ නිවන පැත්තට යමු වෙන්න කියන එක තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. හොඳයි. හොඳයි එහෙනම් අපි අදත් පැය කමාරක් වගේ කාලයක් අපේ අද ධර්ම සාකච්ඡාව කෙරුණා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසන්න සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.